කෙනෙකුට තමන්ගේ භාවනා ගමනේ ලොකු පිම්මක් පනින්න නැත්නම් ලොකු වෙනසක් අත්දකින්න මේ ආරම්භ වස්තු දැනගෙන තියෙන්න ඕනේ. ඇත්තටම ආරම්භ වස්තු කියනකොට තේරෙන්නේ කොහොමද ආරම්භන්නේ කියලා පටන් ගන්න කියලා. එහෙම නැත්නම් ආදුනිකයෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා මේ මුළු ප්‍රතිපදාවේදීම විශේෂ භාගීය සුවිශේෂ ප්‍රයෝජනයක් ගන්න සුවිශේෂ පිම්මක් බලන්න පණින්න කැමති වෙනවා නම් හැමදාම ආදුනිකෙක් වෙන්න දැනගන්න ඕන තැනකින් මොන තත්යක් ආවත් වැඩේ පටන් ගන්න හැටි දැනගන්න ඕන. ඉතින් උඟ දෙනෙක් හිතන්නේ අමාරුම කොටස විශේෂ භාගීය කොටස ගමනේ අන්තිම ටික කියලා. යන්න යන්න කරන්න කරන්න කරන්න මොන தත්වයකට හිත ඇද වැටුණත් මොන தත්වයකට කය ඇද වැටුණත් වැඩේ නැවත පටන් ගැනීමේ හැකියාව ආරම්භ කිරීමේ හැකියාව තියෙනවනම් මායයටවත් පිනිය බිම දාන්න බෑ මොනම දෙයකටවත් බිම දාන්න බෑ ඒ නිසා මෙතන ආරම්භ වස්තු කියලා කියන එකම හරි වටිනකමක් තියෙනවා ඉතින් ඒ නිසා යෝගාවචරය දාන්නවනම් අහිංසක වෙන හැටි යෝගාවචරය දාන්නවනම් නවකෙක් වෙන හැටි යෝගාවචරය දන්නවනම් ආධිකම්මික විපස්සකෙක් වෙන හැටි කවදාකවත් වටන්න බෑ. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම තමන් මේ භාවනා ජීවිතේට ආපුරා කියලා ඇතුල් වෙන තැන, අත්පොත් කියන තැන, එහෙම නැත්නම් ඉඳුල් කට ගහගත්ත දවස උන්ට මතක තියාගන්න. ඒක දන්නවනම් ඒකම තමයි නැවත නැවත අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ විදිහට නැවත නැවත කරනකොට යාට මොන බාධාවක් ආවත් මොන කරදරයක් ආවත් කරාරින්නේ නැහැ. දුර නික්ෂේපය කරන්නේ ආයෙත් අලුතෙන් පටන් ගන්න. එහෙම පටන් ගන්න කෙනාව වළක්වන්න සබහා ධර්මයටවත් බෑ. මායයටවත් බෑ. කෙලෙස් වලටවත් බෑ. ඒ කොතනකද අපි කරහැරියොත් තමයි එහෙම නැත්නම් <clears throat> බර බිම තිබ්බොත් තමයි කෙලෙස් වෙන්නේ. මාර පාක්ෂික වෙන්නේ. ඒ නිසා මේ ආරම්භ වස්තු, විරි ආරම්භ වස්තු විදිහට අපි නම් කරනවා. ඉතින් ඒකෙදි අපි පළපසුගේ දවස් දෙකේ යම් කළ යුතු කෘත්‍යයක් කාරණාවක් බර වැඩක් තියෙනවා නම් ඒ බර වැඩේට කලිමුත් බර වැඩේට පස්සෙත් ඒ යෝගාවචරය තුළ මේ විරි ආරම්භ ස්වභාවය තියෙනවා නම් ඒක ඒ යෝගාවචරයට විශේෂ භාගීය ධර්මයක් වෙනවා. ඒක නැත්තම් නැත්තම් මේ කියන්න හදන දේ අනිත් පැත්ත තමයි ඒ වෙනකොට කුසීත වෙන එක. මට බර වැඩ කරන්න තියෙනවායි කියලා. එහෙම නැත්තම් වගකීමක් තියෙනවායි කියලා වැඩේට ඉස්සෙල්ලා හේතුවක් කරගන්නව කුසීත වෙන්න. වැඩේ කෙරුවට පස්සෙත් හේතුවක් කරගන්නව කුසීත වෙන්න. නිපජ්ජාමි කියලා බුදුජානනාතේ සඳහන් කරනවා වැඩ හේවනවා. නිදා ගන්නවා. ඒ වෙනුවට ආරම්භ වස්තු කතා කරනකොට කියන්නේ වැඩක් කරන්න තියෙනවනම් ඒ වැඩේට කලින් වැඩේට සූදානමක් වශයෙන් හොඳට ඇඟ වෝම් අප් කරගන්න ඕනේ. එහෙම නැත්නම් කර්මන්නේ කරගන්න. ඒ කර්මන්නේ කරන්නේ ආරම්භන ලද ගතියක් තියෙන්න ඕනේ ආරම්භ වීර්යයක් වැඩේ කෙරුවා ඉවරනාට පස්සෙත් ආයෙත් උත්සාහ කරලා බලන්න ඕනේ වැඩේ කෙරුවට පස්සේ මගේ එහෙම දුර්වල වීමක් අඩුපාඩුවක් වෙලා තියෙනවද නැත්නම් දිගට මානසිකාර්ය පැවැත්වීම කරගෙන යන්න පුළුවන්ද කියලා. ඉතින් කාට හරි දැක ගන්න පුළුවන් වුණොත් මේ වැඩක් තියෙනවයි කියලා ඒක නිදහසල් කාරණාවක් කරන පැත්තට කුසීත වෙනවට වැඩිය වැඩේට කලින් Tamanට වැඩේ කරන අවස්ථාවේදී නිසි පරිදි මානසිකාරයේ භාවනාව සතිය පවත්වා ගන්න යන බැරි නම් අප්‍රමාදේ පවත්වන්න බැරි නම් වැඩේට ඉස්සෙල්ලා ඒකට අවස්ථාවක් අරගෙන මානසිකාරය සතිය අප්‍රමාදේ පවත්වන. ඊට පස්සේ වැඩේ ඉවරනාට පස්සෙත් අවස්ථාවක් විශේෂයෙන් අරගෙන මානසිකාරේ පවත්ලා බැලුවොත් තේරුම් ගනිවි අපේ හිතටන් කියනවා වැඩ කරපු නිසා වෙහෙසයි මහන්සි කියලා නමුත් ඒක කවදාවත් භවනාට බලපාන්නේ අපිට ආයෙසරයක් ඕන තරම් පටන් ගන්න පුළුවන්. වතුර ගන්න ගන්න ලිඳක වතුර උනනවා වගේ එනේන වතුර පිරිසිදුයි වගේ මේක වැඩ ගන්න ගන්න තමයි මේ පණ ගහලා එන්නේ. ඉතින් ඒ කාරණා දෙකෙන් පස්සේ අද අපි ගන්න තුන්වෙනි කාරණාව පුණිතපරං ආවුසෝ බෙක්කුණා මග්ගෝ ගන්තබ්බෝ හෝති යායුතු ගමනක් තියෙනවා කියලා. ඉතින් අද කාලේ ඇත්තටම ගමන් බිමන් බොහෝම නවීන ක්‍රම වලට කරනවා. නමුත් ਸਰවචනාංශයේ සඳහන් කරන මේ කාලේ වෙනකොට තිබුණේ ඉතින් පයින් යන එක තමයි. එහෙම කලාතුරකින් තමයි රථයකින් ගමන් කරනවා කියන්නේ ඉතින් රාජරාජ අමාත්‍යවරුන්ට තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. මග්ගෝ ගන්තබ්බෝ හෝති කියලා කියන්නේ මකට බහැලා ඇවිදින්න තියනවා කියන එක. ඉතින් ඒකත් සාමාන්‍ය රටවැසියට කරන්න අමාරුයි. ඒක මේ බඩ රස්සාව කරගෙන ඉන්න එපාය. ඉතින් විශේෂ දූත මේවරක්. එහෙම නැත්නම් විශේෂ දෙයකට තමයි යෝ ගමනක් යෙදෙන්නේ මිනිස්සුන්ට නම්. භික්ෂුවකට නම් චාරිකාව කියලා එකක් තියෙනවා. එයා චාරිකාව නිසා ඉගෙන ගන්න එකත් කරනවා, උගන්නන එකත් කරනවා. මේ කෙරෙන ධර්ම චාරිකාව වගේම නැත්නම් ධර්ම දූත කටයුත්ත වගේ. ඉතින් ඒ වගේ ගමනක් යායුතුව තියෙන වෙලාවක ගමනේදී ගොඩාක් වෙහෙස කර තත්ත නුහුරුණු පුරු තත්වලට මුහුණ දෙන්න වෙන නිසා ඇත්තටම වෙන්නේ උඟ දෙනෙක් ගමන අතරමඟදී මැරලා යනවා. ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගමනට කල්ැතුව මට ගමන වෙලාවේදී මට ඇතිවෙන්න බණ භාවනා ටික කරගන්න හම්බෙන්නේ නැහැ. සතිමත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. අප්‍රමාද වෙන්න වෙන්නේ නැහැ. බුද්ධ ධාතනය මානසිකාරේ පවත්වන්න වෙන්නේ නැහැ කියලා ගමන්ට කල්ැතුව ඒක සඳහා විශේෂයක් කරලා කය හිත සූදානම් කර ගැනීමක් වගේ කරනවා. ඒකට කියනවා විරි ආරම්භ වස්තු කියලා. එහෙම මේ විදිහට විශේෂ භාගීය ධර්ම පිළිබඳ නොඇසු නොවිරු තත්වයක් තියෙනවා නම් අපේ හිත බොහෝ විට කියන්නේ බොහෝ විට කෙරෙන්නේ ගමනක් යන තියනයි කියලා විවේක ගන්න එකයි කුසීත භාවයටපත් වෙන එකයි. ඉතින් එතකොට ඒ කෙනාට ගමනට සූදානම් හිත කර්මණ්‍ය භාවය කයේ කර්මණ්‍ය භාවය ඉන්නේ නැහැ. නමුත් ඒක තමයි ගාක් වෙලාවට කරන්නේ අත්තරු දෙක පොරවන බුදිය ගන්න. ගමනක් යන්න තියෙනවා කියලා. නමුත් ඒ වෙනුවට සර්වචනාංශය සඳහන් කරන මේ උපදේශය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපට ඒ දසුත්තර සූත්‍රයේ සඳහන් කරනවා. මග්ගං කෝපන මේ ගච්ඡන්තේ න සුකරම් බුද්ධ ශාසනං මනසිකාතු මම මේ ගමනේ යන වෙලාවේදී මට ඕන වෙලිය විදිහට පරියංක භාවනාවක් සක්ම භාවනාවක් කරගන්න හම්බ වෙන්නේ ඒක නිසා ගමනට යන්න ඉස්සෙල්ලා මම ඒකටත් එක්ක වැඩිපුර සක්මන පරියංකේ කරන්න ඕනේ එහෙම නැත්නම් මෙනෙහි කිරීම කරන්න ඕනේ කියන කාරණාව යම් කිසි කෙනෙකුට වැටහෙනවනම් ඒක විශේෂ භාගීය දෙයක්. ඒක මේ මනුස්ස වෙන්න ස්වභාවයෙන් එන කාරණාවක් නෙවෙයි. පරිණාමයෙන් එන කාරණාවක් නෙවෙයි. මනසින් ස්වභාවයෙන් එන දෙයක් නෙවෙයි. ඒක බුදු කෙනෙක්ගෙම ඇහෙන්න ඕන. ඉතින් ඒක සඳහා බැලුවොත් අපි භාවනා ජීවිතයකට දාලා පැවිද්දෙක් නොවුනත් ගිහි උපාසක උපාසිකාව කෙනෙක් වුණත් යෝගී යෝගිනී කෙනෙක් වුණත් ඒ වාගේ දිග ගමනක් යන්න තියෙන වෙලාවේදී ගමනට කලින් භාවනා කරලා තියෙන එක. සතිය පිහිටලා තියෙන එක. අප්‍රමාදය වඩලා තියෙන එක. මානසිකාරය පවත්ලා තියෙනවා කියන එක අපේ සම්ප්‍රදාය කූල ක්‍රමයට බැලුවොත් හිතෙන්නේ භාවනා කරනවා කියලා වාඩි වෙලා ඉන්නවයි කියන එක. ඒක ඇත්තටම මේකට අදාළ නැත්තේ නෑ. භාවනා ඉන්න ගමනක් යන කලින් හොඳට වාඩි වෙලා කර්මන්නේ හිත හදාගන්නේ කොහොඳයි. නමුත් මෙතෙන්දි කැපී පේන වෙනසක් පේනවා. මේ වාගේ ආරම්භ වස්තු කතා කරනකොට විශේෂයෙන්ම ගමනක් ගැන කතා කරනකොට මේ සක්මන් භාවනාවක තියෙන විශේෂ වටිනාකම. මේ සක්මන නිසා කොච්චරනම් කෙනෙකුට ගමනට ඉස්සරහට එන තියෙන මේ දුර ගමනට හිත කය දෙක සකස් කරනවාද කියන එක. ඉතින් ඒක සක්මන පිළිබඳව සර්වචන් වහන්සේ විස්තර කතා කරලා තියෙන ආනිසංස කතා කරලා තියෙන චංකමා සංකමාන චංකමානිසංස සූත්‍රයේ හරියටම මේක සම්බන්ධ වීමක් දකින්න හම්බ වෙනවා යම් කිසි කෙනෙක් සක්මන් භාවනාව කරනවා නම් වෙන විදිහට කියනවා නම් ඇවිදින ගමන් පොඩි වැඩක් කරන ගමන් මානසිකාර්ය පැවැත්වීම කරනවා නම් එයාට විශේෂ ආනිසංස පහක් අත්දක ගන්න පුළුවන් වෙනවා. අද්ධාන කමෝ අද්ධානක් කමෝ හෝති පධානක් කමෝ. දීර්ඝ ගමනක් නිම කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. අපි හරියට මැරතන් රේස් එකකට යනවා වගේ. මැරතන් රේස් එකට නැත්නම් රටහරා දුවන තරඟයකට ගියාට පස්සේ අපි මුලින් හයියෙන් දුවන්න පටන් අරගත්තොත් අතරමඟදී අපි තරඟයෙන් ඉවත් වෙන්න වෙනවා. ඒක නිසා Taman දැනගන්න ඕනේ මේ දීර්ඝ ගමනේදී ශක්ති වැය කිරීම ඊටාම ක්‍රමිකව ටික ටික ටික ටික කෙරෙන්න ඕන. ඒ කිරීම දන්නේ නැති වුණොත් තරගෙන් ඉවත් වෙනවා වගේ දීර්ඝ ගමන් වලදී බොහෝ විට ඒ කාලේ මිනිස්සු මැරලා ගිහිල්ලා තියෙනවා. ගමන ඉවර කරන්න ඉස්සෙල්ලා. ඒ තඳහන් වෙලා තියෙනවා ශාසන ඉතිහාසයේ ලංකාවේ ඔය 2500 ට ඉස්සරලා 2500 බුද්ධ ජයන්තිට ඉස්සරලා මේ ලංකා පොළවේ කිසිම තැනක භික්ෂුන් වහන්සේ නමක් හොයාගන්න බෑ. කිසිම තැනක ත්‍රිපිටකයක් කියලා එකක් නැහැ. කිසිම තැනක පන්සලක් හොයාගන්න බෑ. ඒවා තිබිලා තියෙන අතරේ මෙතනින් කැඩිලා මොනම දෙයක්වත් නැහැ නිකන් කරා වැටිච්ච ගොඩනැගිල්ලක් වගේ තමයි තිබිලා තියෙන්නේ. ඉතින් එතකොට ඉඳලා තියෙන රාජ්‍යවල් වලත් රාජ්‍ය නායකයොත් සමහර බෞද්ධයෝ නෙවෙයි. නමුත් අර ඇති කරගත්ත givisuma නිසා ඒ දන්න කියන සාසන ලැබියාවක් ඇති ඇත්තෝ ඒ රාජ්‍ය අනුග්‍රහය ලැබලා බුරුමෙට සියමෙට ගිහිල්ලා ඒ ඒ රටේ පවතින සාසනය බලලා ඒ සාසනය මෙහෙට ගේන්න <clears throat> ගිය ගමන් විශ්තර හරියට තියෙනවා. ඒ ගමන් වල සමහරලාට මුළු ගිය කණ්ඩායමම අතරමඟදී මැරලා තියෙනවා. මොකද නැවේ යන්න තියෙන්නේ. ගියාට පස්සේ ඒ රටේ භාෂාව ප්‍රශ්නයක් තියෙනවා. ඍතුගුණ ભેද වෙනස ප්‍රශ්නයක් තියෙනවා. ආහාර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා ගනුදෙනු කරගන්න විදිහක් නැහැ. ගිය කාරණා විශ්ත වෙන්නේ. ඉතින් ඒ නිසා ගෝ වෙලාවක ඒ ගමන ඉවර කරගන්න හම්බෙලා නැහැ. ඉතින් ඒක නිසා ගිහිල්ලා ශාසනය උපසම්පදා ලැබලා ආපහු ලංකාවට ඇවිල්ලා අනිකුත් උපසම්පදා කටයුතු කරගෙන කාලයක් ලංකා පොළවේ වාසය කරනවා කියන එක එසේ මෙසේ කාය බල ශක්තිය තියෙන කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා ඊටාත්ම දුෂ්කර පුරුකක් දුෂ්කර මන්දන්දියක් එතන තියෙනවා. රාජ්‍යානුග්‍රහය තිබුණත් ගමන ඉවර කරගන්න හම්බෙලා නැහැ. ඒ වගේම ඒ කාලේ තිබුණ ඉන්දියාවේ ගමන් දිහා බලනකොට කැලයක් කරා යනවනම් මුහුද හරා යනවනම් වාලුකා කාන්තාරක යනවනම් එහා පැත්තට යයිද කියනක විශ්වාස නැතුව තමයි යන්නේ. මගදී මැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපේ සිංහල භාෂාවෙන් කියනවනම් ඒ දවස්වල සිරිපාද ගිහිල්ලා තියෙන්නේ. ඉඩම් බෝදල් ලියලා දීලා තමයි දරුවන්ට ලියලා දීලා තමයි ගමන පිටත් වෙන්නේ. මොකද එන්න වෙන එක විශ්වාස නැහැ. ඒකත් සැපයි. ඒ ගමනේදී මැරෙන එකත් සැපයි. අන්න ඒ වගේ ගමනක් යන කෙනෙකුට ගමනට කල්ැතුව අවශ්‍ය කරන කාය බල ශක්තිය ලබන්න නම් පරියන්කයට වඩා මේ සක්මනේ තියෙන ආනිසංශ සම්බන්ධ වෙන්න නිසා අපි අද වෙලාව ගන්න එක හොඳයි කියලා හිතෙනවා. මේ සක්මන් භාවනාවේ තියෙන මේ දිග ගමනක් යාමට යෝගාවචරයා සූදානම් කරන ගතිය අද්ධානක්කම අද්ධාන කියලා කියන්නේ දීර්ඝ මග අදන් මග කියලා අපි සාමාන්‍ය පොතේ පරිවර්තනේ පේනවා. ඒක ඉවර කරන්න තරමටම ඉවරට යන කම්ම ගමන්ට අවශ්‍ය ශක්තිය ගොනු කරගන්නත් ශක්ති ටික ටික මුදා හැරීමත් මෙන්න මේ කාරණා දෙක සඳහා ලොකු කය හිත සකස් කිරීමක් තියෙනවා. සක්මන් භාවනාවේ. පළවෙනි මේ නිසා සරුවචනන්සේ සඳහන් කරලා තියෙන අධධානක්කමෝ හෝති. ඊගාට මේ පධාන කියලා කියනවා. මේ ප්‍රතිපදාව සරුවචනන්සේ පෙන්වන ප්‍රතිපදාව අන්තිම මොහොත දක්වාම ඉවරයක් කරන්න නැතුව දිගට ගත්ත වැර අතරමඟ බහා තබන්න නැතුව දිගට යන්නේ කියලා කියනවා පධානක්කම කියලා. ඒ පධන් වීරිය සඳහාත් එහෙම නැත්නම් යෝගාවචරය තුළ තාම අත්දකපු නැති පුදුමාකාර ශක්තියක් තියෙනවා මනසේ ඒ වගේම කයේ ඒක සම්පූර්ණ කර්ම නිවීම සඳහාත් මේ භාවනාවකට සූදානම් කිරීමක් සඳහාත් සක්මන් භාවනාව අවශ්‍යයි. එහෙම නැත්නම් මේ පෘ탁ජනෙක් ආර්ය භූමියකටපත් කරන්න මේ පෘ탁ජන කයක් සහ පෘ탁ජන හිතක් ආර්ය භූමියටපත් කරන්න මේ වැඩිවියපත් වෙන්න වගේ වැඩි වෙන්න සක්මන් භාවනාවේදී කර්මණී කර ගැනීම අවශ්‍යයි. ඒ කර්මණී කර ගැනීම නැතිකමට අපි කුසීතකම කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් දැන් කාලේ තියෙන සංකර වචන වලින් කියනවනම් නැත්නම් අද කාලේ තියෙන භාෂාවෙන් කියනවනම් අපි ඉසව්වක් තරඟ ඉසව්වක් ක්‍රීඩා තරඟයක් කරන්න ඉස්සලා ඇඟ රත් කර ගැනීමක් වෝමින් අප් එකක් අවශ්‍යයි. ඒක ඇත්තටම අර ඉසව්වට ඉස්සරහ ඇඟේ තියෙන ශක්තිය හානි වීමක් කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්තටම අර තමන්ගේ තියෙන ශක්තිය කර්මන්‍ය කරගන්න, මොබිලයිස් කරගන්න අර කලින් කරන ඇඟරත් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් වැදගත්. ඉතින් ඒක ක්‍රීඩා උපදේශකයන් විසින් දුන්නාම ඒ ක්‍රීඩකයෝ ඒක කෙරුවට පස්සේ ඒක කර්මන්‍ය වෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි දීර්ඝ ගමනකට සූදානම් වෙන යෝගාවචරයට සක්මන කරනකොට අර තේරෙන්නේ කොහොමද මේ ඇඟේ තියෙන දූවිලි ටික ගසලා ගිහිල්ලා මලකඩ ටික කැඩලා ගිහිල්ලා ඇතුළේ තියෙන ඔක්කොම දුර්ලකම් අඩු වෙලා ග්‍රීස් ගහලා එන්ජින් එකට හැම හන්දියකටම වගේ ලුබ්‍රිකේට් කරලා මේ යන්ත්‍රේ කර්මණය කරලා දෙන හැටි. ඉතින් ඒක <clears throat> ඒ තක්මනක තියෙන ඒ ආනිසංශ ගැන බලනකොට තරුවචන් වහන්සේ ඇර මේ ලෝකෙ හිටපු කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් සක්මන් භාවනා ගැන කතා කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි බුද්ධ ආගම ගැන බලනකොට අපි ගත්තොත් අපේ හුරතල් වචන විදිහට අපේ තියෙන සිංහල බුද්ධහම ගත්තොත් ඒ බුද්ධ ආගමේ <clears throat> ගමනක් කිහිල්ලා තියෙන්නේ එනතන් දියුණුවක් ඇති කරලා තියෙන්නේ ස්වර්ණමය යුගයක් අපි අත්දකලා තියෙන්නේ මේ සක්මණ කෙලිච්ච කාලේ විතරයි. ඒක හොඳට පේනවා. දැනට ඉතුරු වෙලා තියෙන රජරට ප්‍රදේශයේ වැබෙදි රාජ්‍යයේ ඉතිරිලා තියෙන සේනාසනයකට ගියොත් අරණ්‍ය සේනාසනයකට ඒ වයිදී සක්මන්ට කොච්චර තැන දීලා තියෙනවද කියලා. ඊට පස්සේ මේක ශාසනයට විශාල අහේනි සිද්ධ වුණා. විදේශ ආක්‍රමණ, බැමිණිටියා සාය, කරකොල සෑය, ආදී සාය ඉතාමත් දුෂ්කරතාපත් වුණා. ඊට පස්සේ මේ අර සක්මණේ ගමන නතර වෙලා තියෙනවා. මෑත කාලේදී සක්මනක් තිබිලම නැහැ. ඒක නිසා ඒ 1956 බුද්ධ ජයන්තියෙන් පස්සේ ඔය මාතරසි ඥානාරාම ස්වාමීන් වහන්සේ සම්පූර්ණ සක්මන පිළිබඳව ලොකු විප්ලවයක් කරලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ හදපු ඒ උපදෙස් දීලා හදපු ඒ නිසන්න වනේ හැම කුටියකටම ඇතුලේ සක්මනක් පිට සක්මනක් තියෙනවා. කුටියක් හදනකොට වැඩි වේදම් කරලා තියෙනවා. සක්මන හදන්න. ඉතින් ඒ නිසාම ස්වාමීන් වහන්සේලා දීර්ඝායුෂ ලැබුණා. අද ලෝකේ ඕනම තැනකට ගිහිලා බැලුවොත් ඒ සක්මන පිළිබඳ පාඩම් අරගෙන තියෙන ප්‍රසිද්ධියෝ අප්‍රසිද්ධිය මීට නිසන්න වනේ තමයි. ඒ නිසා අපි නිසන්න වලට කවුරු හරි භාවනා කරන්න ආවොත් භාවනාව ගන්නවයි කියලා මහා ලොකු දෙයක් කරන්නේ අපි ඒ යෝගාවචරයා යෝගී හෝ යෝගිනිය බලාපොරොත්තු වෙන්නේ භාවනා කරනවා කියන එක ඉඳගෙන අතක් පිට අතක් තියාන ඇස් දෙක වහගෙන ඉන්න එක තමයි. නමුත් නිසනෝනේ කාලසටහන 150ක් ඒකක දීලා 150ක් සක්මන් කරෝ. අපි මේ කරන කාලසටහනත් එහෙම තමයි. ඒ මොකද ඒකෙන් තමයි මේ කර්මන්නේ වෙලා අතරමඟ වැඩේ නැත කරන්නේ නැතුව අධධානක්කම ප්‍රධානක්කම කියන මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ කාර්යබහුල ජීවිතයක් ගත කරන අමාරු විවේකයක් අරගෙන වැඩමුළුවකට සම්බන්ධ වෙන කෙනෙක් හෝ නිවාසික භාවනාවට යන කෙනෙක් බොහෝ විට කල්පනා කරනවා සක්මන කියන්නේ අපරාධ කාලේනාස්ති කිරීමක්. ඒ නිසා භාවනා කරනවා කියලා ඉඳගෙන ඉන්න තමයි ආසාව තියෙන්නේ. අපි ගෙදරදී හරි කවුරු හරි යවුවොත් එimhe දවස කොච්චර භාවනා කරනවද කියලා කදාකවත් හිතෙන්නේ නැහැ. සක්මන භාවනාවක් විදියට එහෙම නැත්නම් සක්මන මේ දීර්ඝ ගමනකට කුසිතකම නැති කරලා වීරිය වඩන වැඩක් කියලා දන්නේ නැති නිසා හම්බ වෙච්ච ගමන් ඉඳ ගන්න හදනවා. එතකොට වෙන්නේ නිකන් ඇඹුල් වෙන එක විතරයි. මේක ඉදිලා රත් වෙලා පැණි රහව කර ගන්න නම් සක්මන තියෙන්න ඕන. ඒක නිසා කෙනෙක්ගේ <clears throat> භාවනා දියුණුව එහෙම නැත්නම් ස්ථානයක තියෙන පෙනුම බලන්න පුළුවන් එතන තියෙන සක්මන් ප්‍රදේශේ. කොච්චරක් සක්මණට ඉඩ තියලා තියෙනවද කියලා. එච්ච මේ මෑතකදී තිබුණා ඒ සමීක්ෂණයක් කරලා ඒ පත්‍රිකාවට මේ ළඟදිත් මට හිත දාන්න යුතු වෙලාවක් තිබුණා. ස්ථානික තිබීතු ප්‍රධාන අංග පන්සලක තිබීතු ප්‍රධාන අංග. ඉතින් ඒව සඳහන් කරනකොට ගාන්ටාර කොලණක් ඕනේ, ලවුඩ් ස්පීකර් සෙට් එකක් ඕනේ. ඒ ටික ඔක්කොම තියෙනවා. හැබැයි සක්මනක් කිසිම තැනක දන්නෙත් නැහැ, ඇත්තෙත් නැහැ. අන්තිකේ සක්මන් කරනවා දකින්නකොට හොල් මම මේ මොකද්ද කරන්න කියලා අහනවා. ඒ තරමටම ලංකා සාසනෙ පිරිහීමට මම දකින ප්‍රධානම හේතුව මේ සක්මන කරලා නැහැ. ඒ නිසා කවුරු හරි ඒක තේරුම් අරගෙන මේ කුසීත වෙනවා වෙනුවට විද්‍යාරම්භ කිරීම සඳහා මානසිකාර්ය පවත්තන්න තියෙන්නේ කොහෙද කියලා අහුවොත් එහෙම පරියංක සඳහා කරන මානසිකාර්ය අඩුතක් සීරුවක් කරන්න නෙවෙයි මම මේ හදන්නේ. ඒකට ඇබ්බැහිය තියෙනවා වැඩි. ඒ වෙනුවට ගමන් කිරීමේදී එහෙම නැත්නම් එක වැඩක් කරන ගමන් එහි මානසිකාර්ය පැවැත්වීම මේ සක්මණ වශයෙන් අපි හඳුන්වනවා. ඒ සඳහා දීලා තියෙන ඉඩේ යම් කිසි කෙනෙකුට කවදා හරි වෙනසක් තේරෙන්න පටන් ගත්තොත් සක්මණෙන් ලැබෙන ආනිසංස ඒක විශේෂ භාගයයි කියලා කියනවා. ඒ නිසා કોઈ කෙනෙක් හරි උනන්දු වෙනවා නම් සක්මණේ ඇති වෙලා තියෙන විස්තර ටික කියන්න එයාගේ චරිතය පේනවා සමාධියට වැඩිය සතියට මුල්තැන දෙන්න දන්නවා කියලා. යම් කිසි කෙනෙක් සමතේට සමාධියට මුල්තැන දෙන්න කතා කරුවොත් එයා කියන්නේ සක්මන කෙරුවට කොච්චර එකක සමාධිගත වෙන්නේ. සක්මන කරනකොට අර බලාපොරොත්තු වෙන හිත ඒකෝදි භාවය එකඟ භාවය එන්නේ නැහැයි කියලා. ඉතින් ඒකේ එහෙම තමයි. ඒ පරියංකේදී තමයි සමාධි ලක්ෂණේ තියෙන්නේ. සක්මණේදී හම්බෙන්නේ විරිය ආරම්භේ. එනතම් වීර්ය චෛසිකේ තමයි වැඩේ. ඉතින් මේ දෙක සමබර වුණේ නැත්නම් මේ සක්මන සහ පරියංකේ කියන එක වීර්ය සහ සමාධිය කියලා ගත්තොත් වීර්යෙන් තොර සමාධිය එනකොට බොහෝ විට තමන්ගේ ඉරියව්ව වැක්කරෙන්න පටන් ගන්නවා. ඒ ඉරියව් වැක්කිරීමට ප්‍රධාන හේතුවක් තමයි ඒ කල්ැතුව සක්මන් නොකර සිටීම. ඒ වගේම මේ දැකලා තියෙන දෙයක් තමයි මම හුඟක් වෙලා අපට කයම හත අයට ස්ථූල අයට හුඟක් වෙලාට ඉඳගත්තට පස්සේ ඉරියව් පවත්වාගෙන යන්න බැරි අපහසුකමක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ අයට විශේෂයක් කියලා කියන්න පුළුවන්. දුවට සක්මන් කරලා පටන් අර ගන්නවා නම් කයේ ස්ථූල භාවයත් අඩු වෙනවා කර්මණ්‍ය භාවයත් වැඩි වෙනවා මානසිකාරයත් වැඩි වෙනවා සතියත් වැඩි වෙනවා සමා අප්‍රමාදයත් වැඩි වෙනවා නමුත් ඒක අගේ කරන්න දන්නේ නැතිකම නිසා ඉඳගෙන ඉන්න බ තමයි කැමැත්ත තියෙන්නේ මම ඒකට ඒ විදිහට නැවත නැවත චෝදනා කරාට මේ කතා කරන මාතෘකාවට ඒක අදාළ නැහැ කතා කරන මාතෘකාවේදී තියෙන්නේ ගමනක් දිග ගමනක් යන්න තියෙනවා නම් ඒ වෙනුවට කුසීත වෙනවා වෙනුවට නිදා ගන්නවා හොවිනවා වෙනුවට බුද්ධ ශාසනයේ මානසිකාරය පවත්න්නේ කියලා නැත්නම් අපි සාමාන්‍ය කියන භාවනා කරන්න කියලා. අන්නේ භාවනාවේදී වාඩි වෙලා කරන භාවනාවට වැඩිය මේ සක්මනක තියෙන වටනකම. ඒක මේ අද යන ජීවන රටාවේ හැටියට ඉතාමත්ම අමාරුයි කාටට කියලා දෙන්න මේ පරියංකයේ ಗುಣ පරියංකයේ ප්‍රතිඵල පරියංකයේ ආනිසංශ තීන්දුව වෙන්නේ පරියංගට ඉස්සලා සක්මන් කරලා කර්මන්නේ වෙච්ච ප්‍රමාණය තමයි. ඒක නිසා යම් වෙලාවක පරියංග සක්මන කරලා හොඳට හිත කර්මන්නේ වෙලා ගියොත් පරියංගට යනකොටම තේරෙන පටන් අර ගන්නවා ඉඳ ගන්න එකම සැපයි කියලා. හොඳට විනාඩි 45ක් 50ක් 60ක් සක්මන් කරලා ගිහිල්ලා වාඩි වෙන්න වාඩි වුණාට පස්සේ ඉඳ ගන්නකොටම තේරෙනවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වම දැන් සැපයි මොකද ඔය විනාඩි 45ක් 50ක් මං කරනවා කියලා කියන අපි අඩු ගානේ හැතැම්ම දෙයක් පයින් ගිහිල්ලා. ඊට පස්සේ ඉඳගෙන ඉඳිපේ සැපයක් ලැබෙනවා. ඒකම ඒ පරියන්කේ මුලදී හම්බෙන ඒ සැහැල්ලුවම මානසිකාරය තියාන හිටියොත් මේ ආනාපාන හොයනක හෝ පිම්බි මැකිලිම හොයනවා වගේ විශේෂ දේවල් වලට නොගිහින් ඒ යෝගාවචරයට තේරෙනවා මේ ඉඳ ගන්නකොටම සතිය ප්‍රත්‍යක්ෂණය වෙන්න පටන් ගන්නවා ඒකට බුදුරජාණන් වහන්සේගේ සඳහන් කරලා තියෙන්නේ ආභෝග කරන්න පුළුවන්. ඇවිදලා ඇවිදලා කියලා වාඩි වෙලා ඇස් දෙක වහගෙන හොඳට සමබරව මෙලෙක්ව ලිහිච්ඡ ස්වරූපයෙන් කය තිබ්බට පස්සේ ඒ කය ආභෝගකරනද එහෙම නැත්නම් කොහොමද මේ ඇවිදලා ඇවිදලා ඇවිල්ලා වාඩි වුණාට පස්සේ මේ කයට දැන විවේකය මේ කයට දැනෙන සමතුලිත භාවය සමවර භාවයට ආභෝග කරන්න පටන් අරගත්තොත් ඉතින් ඒකට අර්ථ දෙකක් දෙන්න පුළුවන්. එක මේ ඉඳගෙන ඉන්නේ පහසුව මට සත්‍යමත් බව කියලා දෙනවා. දැන් මම සත්‍යමත්. මම ඉන්නේ කයේ කියලා. දෙක තමන්ගේ ජීවිතේට තමන්ගේ කයට මේ ඕලාරික අත්පටිලාභයට මෛත්‍රිය කියලා නේද ඕක තමයි. අපි කොච්චර පොඩ්ඩක්ද මේ කය ඒ සඳහාම වාඩි කරලා මිත්‍රත්වයේ වෙනුවෙන්ම වාඩි කරලා මෙලෙක් බව බිනොටම වාඩි කරලා මෛත්‍රිය වෙනුවෙන්ම වාඩි කරලා ඒකත් දකින්න වෙලාව බැලුවොත් බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ ලෝකේ අපිට ලැබෙන මේ ජීවිතයේ ජීවත් කරවන්න. එහෙම නැත්නම් අපි දන්නේ අපි කරන්නේම මේක කරත්තර බැඳගත්ත හරකෙක් වගේ මේකේ වැඩ ගන්න එක විතරයි. එහෙම නැත්නම් මේ හොඳට පట్టල වාඩි වෙලා පටන් ගන්නකොටම මේ පట్టලේ එහෙම නැත්නම් මේ ආභෝග කරනකොට දැනෙන මේ ගතිය අපිට කියන්න පුළුවන් ජීවත් වෙන එක කියලා. මෛත්‍රිය කියලා. සතිය කියලා. ඉතින් ඕක නැත්තම් උතනින් පටන් ගන්න බැරි නම් ඉතින් පටන් ගන්නකොට මුස්පෙන්තුවක් තමයි තියෙන්නේ. ඉතින් හුඟ දෙනෙක් එක්ක බද්ද පරියන්කේ ගහන්න පටන් ගන්නවා. ඒ නැත්තම් කුරුසෙට තියලා ඇන ගැහුවා වගේ ඉරියව්වක ඉඳගෙන භාවනා කරන්න පටන් ගන්නවා. නැත්තම් කටු බෙරේ දාලා පෙරළුවා වගේ දඬු කරගෙන භාවනා කරන්න පටන් ගන්නවා. ඒකල මිරිකාගෙන කටත් ඇද කරගෙන පැංගිරි මිරිකා වගේ මූණත් අට කරගෙන භාවනා කරනකොට මුස්පෙන්තුයි. ඉතින් බනින්න වටින්නේ නැහැ. ඉතින් එහෙම තමයි ආදුනිකයාගේ හැටි. දෙනකොට මිරිකලාම තමයි අල්ලන්නේ. නිකම් මේ තැහැල්ලුවට ඇල්ලිලක් නැහැ. දැන් කඩුව පුරුදු කරන්න යන මනුස්සයා කඩුව අද්දකීම අමෝරා ගත්තොත් කඩුව ෆයිට් කරන්න බෑ. නම පටන් ගන්නකොට එහෙමලු මන්න ෆයිට් කරලා නැහැ කඩුවෙන්. නමුත් එහෙම තමයි පටන් අරගන්න. නමුත් කරලා කරලා අන්තිමට කඩුව සුකනම විදියට හසුරව ගන්න පුළුවන් නම් කඩුව පලිය වෙනුවටත් පොල්ලක් වෙනුවටත් කඩුව වෙනුවත් තුනකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට පළවෙනි දවසේ ඉන්නේ නැහැ. පළවෙනි දවසේ ගියාම අරක අමෝරගන්න හදනවා. එතකොට ඒකේ කර්මණී භාවය නැති වෙනවා. ඒ නිසා මේ කයේ ආරම්භක වාඩි වෙලා ඉන්න කයේ ආරම්භක මිත්‍ර ස්වરૂපය මෙලෙක් ස්වરૂපේ දකින්න නම් අර සක්මණේ ඇති වෙච්ච ඉරියව් වෙනස හොඳට හිතට වදදලා දෙන්න. ඒකට කියන්නේ ආභෝග කරනවායි කියලා. පල්ලංකම් ආභෝගිත ආභුචිත්ත පළඟ බඳ වාඩි වෙලා ඒක හිතෙන් සටහන ගන්නවා. මම සුවසේ පట్టල වාඩි වුණා මම දන්නේ කොහොමද කියලා. ඒක තමයි අපේ ക്ഷേම භූමිය වෙන්නේ. ඒක තමයි අපේ නිර්මල තන වෙන්නේ. ඒක තමයි අපේ නික්ලේශී තන වෙන්නේ. හිත කොහෙ පිට ගියත් අමලයකට කරදරයකට වැටුණා හරියාදුවකට ගියා නම් නැවත ගෙනල්ලා තැම්පත් කරන්න ඕනේ තැන තමයි ඔය හදාගන්නේ. ඉතින් ඒ බෙන්ච්මාක් එක නැත්තම් ඒ රෙෆරන්ස් පොයින්ට් එක නැත්තම් ඒ ඊට කොයි තැම්පත් කරන්න කියන එක දන්නේ නැත්නම් ඉතින් අපි කොරස් කටේවත් අසදා ගන්න බැරුව දඟලලා දඟලලා ඉල්ලක් තියෙන. ඉතින් සමහරු වැඩමුළු හතරක් පහක් කරනවා. නමුත් හිතගෙනලා තැම්පත් කරන්න ඕනේ තැන පරියන්කේදී කොහෙද කියලා දන්නේ නැහැ. කියනවා මම භාවනා කරා වැඩමුළු තුනකට ගියා මට ආනපනේ අහුනේ නැහනේ. මට පිම්බීම ඇකිලිම අහුනේ නැහනේ. මට නාසිකාග්‍රේ හම්බුනේ නැහනේ කියලා විශාල චෝදනා පත්‍ර වගේක් හදනවා. මේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්නවා කියන එක. ඒක හොඳටම තේරෙන්නේ විනාඩි 50ක් 45ක් සක්මන් කරලා ඉල වාඩිවුණාට පස්ස තමයි. ඒක තමයි පුත්‍රජානසේ සඳහන් කරන්නේ. අද්ධානක් කමෝ හෝති පධානක් කමෝ. දීර්ඝ අදංග මගට දීර්ඝ ගමනකට දීර්ඝ ගමනක් ඉවසන්න පුළුවන් ගතියක් එනවා. ඒත් අවසානයේ දක්වාම සටන පාවා දෙන්නේ නැතුව කරාරින් නැතුව යන්න පුළුවන්. පධානක්කම කියලා කියන්නේ මේ භාවනා වැඩපිළිවෙලට කියන්නේ මේ ප්‍රතිපදාවට ප්‍රධාන වීර්යය කියලා. අන්නේකෙදී අතරමැග නතර නොවි දිගට යන ගතිය අතරමඟ නතර කිරීමට කියනවා කරාරිනවයි කියලා දුරනික්ෂේපේ කියලා. දුරනික්ෂේප නොකර දිගට යනවනම් දවසින් දවස දවසින් දවස තමන්ගේ අත්දැකීම් එන්නේ එන්නේ එන්නේ එකිනෙකට එකිනෙකට උදව් වෙට පටන් ගන්නවා. ඒද වෙනකොට තමයි තමන්ම තමන්ගේ පාර හදාගන්නේ. ඊට පස්සේ අප්පා බාධෝ hoti අප්පාතංකෝ. යම් කෙනෙකුට සක්මන හොඳට පුරුදු කරගත්තා නම් එයාගේ කායික මානසික රෝග අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ප්‍රධානම බේත අපට තියෙන්නේ. දැන් පුදුමාකාර ලෙඩ තොග තියෙනවා. මොකද පොළවේ අහිමි. බිම පයින් ඇවිදින්න ලයිසන් නැහැ. ඒකට වෙනම ලයිසන් අරන් දෙන්න ඕනේ. කාර් රෙලවන්ට් ලයිසන් වගේ ටික වෙලා පයින් යනවා. ඉතින් ඒකට හේතුව මේ පොළව එක්ක තියෙන අපේ මේ සම්බන්ධේ අඩුකම නිසා මේ විද්‍යුත් උපකරණ පාවිච්චි කරනකොට ඕකේ අර්ත් එක තිබ්බේ නැත්තම් ඕකේ ස්ථಿತಿ විද්‍යුතයක් හට ගන්නවා. ඒ ඔය ස්ථಿತಿ විද්‍යුතය තමයි කයේ තියෙන ස්ථಿತಿ විද්‍යුතය තමයි ආතහණය කියලා කියන්නේ. ආතතිය කියලා කියන්නේ මේ පොළවේ වදිනවා නම් කකුල් දෙකයි අත් දෙකයි මොනම ආතතියක්වත් හිටින්නේ නැහැ. පොඩි ළමෙක් වැල්ලකට ගියාම බලන්න ඒ ළමයා වැල්ල අත ගන්න තියෙන ආසාව ජම්මේම ආව එකක්. දැන් කියනවා අම්මලා තාත් අප්පෝ ඇල් අල්ලන්න එපා විස බීජ එනවායි කියලා. මොන්නම දෙයක්වත් පොඩි කාට කරන්න දෙන්නේ විස බීජ කියලා අම්මලා තාත්තලා විස බීජයක් වෙලා. කම්පැනි වලත් කියනවා මේක පොඩි කාට අල්ලන්න දෙන්න එපා මේක පොඩි කාට අල්ලන්න දෙන්න එපා පීයක් පෙන්වන්න එපා පොලිස් ප්ලාස්ටික් බෑග් එකක් පෙන්වන්න එපා මේ නිකන් සබම් බෝලනේ කතා කතා කරන්නේ මොකෝ අපි හැදෙනකොට අපිට ඕවා බයිලා තිබුණේ නෑනේ ගස් නැග්ගා ගල්වල් පැස පැන්නා ගඟට පැන්නා දැන් ප්‍රශ්නයක් අතෝ ජීවත් වෙනවා. දැන් හතර මේ සබම් බෝනික් කළා. මොනම දෙයක්වත් උන්න කරන්න බෑ. අවුව පොඩ්ඩක් වැඩි යුතු ගම පුපුරලා නැහිනවා. අතරින් මෙතෙන්ට යනකොට ඉවසන්න බෑ. ඒකට හේතුව මේ දෙමාපියන්ගේ තියෙන හේතුව මේකයි. ඒකටත් හේතුවක් ඇති. මොකද ඉස්සලා ඉතර දෙමාපියන් සාමාන්‍ය දරුවෝ 10ක් 15ක් ඉන්න එකෙක් දෙන්නේ මැරුණට ගානකුත් නැහැ. දැන් ඉන්නේ මේකයි. එහෙම නැත්නම් දෙන්නයි. ඉතින් ඒකට ඒක නැති වුණොත් එහෙම අම්මට ඉස්සලා දරුවා ඉස්සලා අම්මලා මැරෙනවා. අපේ ගෙදර අපි ඉන්න වෙලාවේදී අමුත් එක්ක ආවොත් එහෙම අපිට ඉස්සරහට යන්න තහනම්. අප්පච්චි තමයි කතා කරන්නේ. අපි ඉන්න ඕන ගේ ඇතුළේදී අප්පච්චි කතා කරලා කියනවා මට මේක නෙවෙයි හත්තෝ දරුවෝ 11ක් ඉන්න එකෙක් මැරුණායි කියලා මට ගන්න නැහැ කියලා. මේ අපි ගේ ඇතුළේ ඉඳද්දී. ඒ නිසා මොනවා කරුවකට අප්පච්චි කියන්නේ බෙල්ලෙන් උඩ තුවාල කරගත්තොත් හොඳටම තලනවා. අනික ඕන දෙයක් උඹලාට හොඳ දෙයක් කරගන්න. ගාණක් ගන්නෑ. දැන් අම්මලාට එහෙමයි පිළිහිටන්න බෑ. දැන් ඇමරිකාවේ දෙන්නේ කසාද බැන්දොත් හම්බෙන් ළමයි ගන්න එකමාරලු දෙකවත් නැහැ දැන්. වෙන පොපියුලේෂන් එක එන්න එන්න එන්න අඩු වෙන. එතකොට ඒ ඒ දරුවා වෙනුවෙන් ඒ කම්පැනි කියන කතාවල් মালටි ජාෂනල් කම්පැනි කියන කතාවල් කියනවා මිසක් දෙමාපියන් කිසිම හැඟීමක් නැහැ. දෙමාපියෝ දන්නේත් නැහැ ඇත්තට මේ මහා පොළොව මහී කාන්තාව විතර අපිට ආදරය කරන ප්‍රේම කරන වෙන මොකක්වත් නැහැ පුළුවන් තරම් අපි පොළවේ වැහලා ජීවත් වෙන්න ඕනේ. දැන් ජීවත් වෙන ජීවිතය තක්මනක් නැහැ. පොළවේ පය ගෑවෙන්න දෙන්නෙත් නැහැ. ගෑවිච්ච ගමන් විස බීජ කතාවක් දාගෙන පුදුමාකාර සෙල්ලමක්. ඒ අර ඉන්දියාවේ ඉන්නවා මණිපාය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන මම හිතන්නේ වයිස් චාන්සලර් ડોક્ટર හාගඩේ කියලා. එයා හොඳටම වෛද්‍ය විද්‍යාව කරපු එකෙක්. එයා කියනවා මේ අපිටත් ඇවිල්ලා සුද්දා කියනවලු උඹලට ඉන්දියාවටත් තව අවුරුදු 25ක් යනකොට 140ක් දිවැඩිය හැදෙයි කියලා. ඉතින් කියන කොහොමද අපිට දිවැඩිය හැදෙන්නේ කියලා අපි චපාති කන්නේ පොළවේ ජීවත් වෙන්නේ. හැබැයි මේ සුද්දා කෙනෙක් ඇහුවොත් 140 හැදෙනවා හැදෙනවමයි කියලා. ඔය වයිලා අහන්න එපා. උඹලා හොන්ට ජීවත් වෙලා සුද්දෙකුට පුළුවන් නම් ඇවිල්ලා කියනවා ඉන්දියාවෙන් දෙන වතුර කෝප් එක වතුර එකක් බොන්නකොට හෙපටයිටිස් B එක හැදෙනවා. අපිට හැදෙනවද? නෑ. මොකද අපි විස බීජත් එක්කනේ ඉඳලා තියෙන්නේ. මොන ප්‍රශ්නයක්වත් නැහැ. හැදෙට වැඩි කම මැරෙනවා. ඒක වෙනම කතාවක්. අන්නේ වගේ බුදුජානනාංශේ ජීවත් වුණේ තනිකර පොළොවට බහැලා. රජගෙදර ගේටපු රජපැටියෙක් මේ කතා කරන්නේ. බැරිකමට නැතිකමට පැස්සා නෙවෙයි. ඒකල හැමදාම කිලෝමීටර් 10ක් 15ක් පයින් ඇවිදිනවා. ඒක ඇවිදින කොච්චර ස්වභාවික ජීවිතයක්ද ගත. ඉතින් ඒකට බුදුජානනාංශයට මේක කියන්න පුළුවන්. උඹලගේ මේ ආධ්‍යාත්මික ගමන යන්න නම් නැත්නම් දිර ගමනක් යන්න නම් බුදුහාමුදුරන්ට ඔටුවෙක්ගේ වගේ ලොකු හයියක් තියෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒකෙන් ලැබිච්ච ගමනේ හයිය. ඉතින් ඒක නිසා ගමනක් යන්න තියෙනවා කියලා කුසීත වෙලා බුදිය ගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. ශරීරය ටිකක් කර්මන්නේ කරගන්න ඕනේ. ඉතින් සරුවචන සාමාන්‍යයෙන් වස්වසුවට පස්සේ ඒ මාස තුන સમાપ્ત කරලා වස්ප වාරණය කරාට පස්සේ ඊටු මාස 9ෙම සමාහලාවට දීර්ඝ අදන් මගට පෙළඹෙනවා. ඒකට සමහරට 500ක් සෙනගත් එක්ක යනවා. සමහර විටක මාස 8 මාස 6 කෙටි චාරිකා, මධ්‍යම චාරිකා, දීර්ඝ චාරිකා යනවා. ඉතින් මේ චාරිකාව යනකොට ඒ ස්වාමීන් වහන්සේලාට ලොකු පොඩි උස්සගෙන යන්න බෑනේ. ඒ ස්වාමීන්ලා පොඩි උපකරණ ටිකක් අරගෙන තමයි පිටත් වෙන්නේ. ඒ ගියාට පස්සේ ආදරය කොහේ ඉන්නවද කියලා දන්නෙත් නැහැ. ඒ වගේම දන්න බෞද්ධ පරිසරයකටත් නෙවෙයි යන්නේ. ඒ ගමනේ යනකොට ඒ ස්වාමීන් වහන්සේලා ඒක යැපෙන යැපිල්ල බුදුරජාණන් වහන්සේ කරන පුහුණුවක් මේ චාරිකාවේදී. ඉතින් සරුවච්චන් වහන්සේ මාත 6ක ගමනක් ඇයිද 8ක ගමනක් ඇයිද 9ක ගමනක් ඇයිද කියලා කවදාකවත් ආනන්ද ස්වාමීන් වහන්සේට කල්ලාතෝ කියන්නේ නැහැ. කියන්නේ දන්නෙත් නැතුව ඇති කියන්නෙත් නැහැ. ආනන්ද ස්වාමීන්සේ බලනවලු වස් සමාර වෙනකොට සරුවච්චන් වහන්සේ වෙනදාට වැඩිය දිග සක්මනකට පෙළඹෙනවා නම් දීර්ඝ ගමනකට ලෑස්ති වෙනවා කියලා ආනන්ද හැමදෙරෝ අනිත් කයට කියනවලු මේ ගමන යන්න හදන්නේ සරුවච්චන්සේ ටිකක් ඈත ගමනක මොකද වෙන්දට වැඩිය සක්මන් කරනවා කියලා. වෙන්දට වැඩිය බත් පිටවල් තුනක් හතරක් වැඩිපුර වළඳනවා. ඒක බලලා තමයි ආනන්දහාමතුරු දැනගන්නේ දීර්ඝ ගමනක සරුවත් chance ලෑස්ති වෙනවා කියලා. ඉතින් ඒ යන එකතු වෙන කට්ටියත් අර වගේම හොඳට සක්මන් කරලා ඇඟ හදා ගන්නවා. ඒක මේ ඕනෙම කාලගුණික වෙනසකට ආහාර වෙනසකට පරිසර වෙනසකට හැඩ ගහන හැටි. දැන් අපි ඔය කුෂිකර්ම ඉගෙන ගන්නකොට මේ හරක් ගව පාලනය කරනකොට ඒ හරකා පරිසර වෙනස් වීමකට ආහාර වෙනස් වීමකට රසායනික ද්‍රව්‍ය වෙනස් වීමකට පත් කරන්න ඕන නම් විටමින් B12 ඉන්ජෙක්ෂන් එක දෙනවා. දුන්නාට පස්සේ ඌ ඊගාවට එන වෙනසට හැඩ ගැහෙනවා. ඒකෙන් තමයි යංග කර්මන්නේ කරලා ගන්න. දැන් උනත් විටමින් B12 ඉන්ජෙක්ෂන් එක ගන්නවා බඩගින්න නැත්නම් බඩගිනි ඇති කරන්න. මුද්‍රජානංශගේ විටමින් B12 ඉන්ජෙක්ෂන් එක තමයි සක්මන. ගමනක හෝ එක තැනක ඉන්නව හෝ උණුසුම් තැනක සිට සීතලට හෝ සීතල සැට උණුසුමට හෝ වෙන වෙන ආහාර වර්ග ලැබෙනවා මොන ඉරියාපතේ තියුණත් සක්මන් කරුවාට පස්සේ දීර්ඝ ගමනකට සූදානමක් තියෙනවා. ඉතින් ඒක හරිම ස්වභාවික ක්‍රමයක්. මොකද ඒ චාරිකාවේදී තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ ඉන්න බව ලෝකයා දැනගන්නේ. නැත්නම් කවුරක්වත් දන්නේ නැහනේ මෙහෙම දෙයක් වෙලා තියෙනවායි කියලා. ඊට පස්සේ ගිය මිනිස්සයෝ ආගන්තුකෙක් ආවට පස්සේ සැලකීමට ඉදිරිපත් උනේ නැත්තම් බුදුරජාණන්සේ වැඩියත් හමු වීමක් වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සුත් දන්නවා තොරතුරු හොමාර වීම සහ ධර්මයේ පැතිරීම සිද්ධ වෙන්නේ ගමිකයන් හරහා. ඒ නිසා ඒ ගමිකයන්ට සලකන එක ආගන්තුක සත්කාරය කියන එක මහ විශාල සංස්කෘතික ලක්ෂණයක්. ඒක ඇත්තටම හොඳටම දිනු කෙරුවේ ලංකාව විතරයි. ලංකාව තමයි ආගන්තුක සත්කාරය ඇති ලෝකෙ දෙන පළවෙනිම රට. ඕන කෙනෙක් ආවොත් ඒ මිනිසුන්ට සලකනවා. ඒ ගමිකයාට සලකන එක. ඒ නිසා සුවිශේෂ බත් දෙනකොට බුදුරජාණන් කියනවා ගමික බත්ත. ආගන්තුක බත් ලෙඩෙකුට දෙන බත සුවිශේෂයක කාලයට අනුව කළ හැකි විශේෂයෙන් කර හැකි පිනක්. කාල දාන කියලා කියනවා අපි සාමාන්‍යයෙන් කරන්නේ කාල දාන එක තමයි. නමුත් මෙතන කියන්නේ ඒක නෙවෙයි. ඒ කියන්නේ ගමිකයා සැලකුවොත් විශේෂයක් කරලා සැලකනවා. ආගන්තුකයෙක් ආවොත් විශේෂයක් කරලා සැලකනවා. ලෙඩක් ඇති වුණොත් විශේෂයක් කළ සලකනවා. Tamanට භෝග භව භෝග සම්පත්‍ය හම්බෙන පළවෙනි රස්සාව පළවෙනි කොයිපල කෙරුවොත් මුල්ම කොටස සංඝයාට දෙනවා. දුර්භේක්ෂක් ආවොත් සංඝයාගේ වැඩ ටික බලනවා. ආන්නේ විදිහට බලනකොට ඒ ගමික බත සහ ආගන්තුක බත අතිරේක කුසල් වෙන සත්පුරුෂ දාන බවට සඳහන් කරලා තියෙනවා. ඒකට ඒ කවුරු හරි ආගන්තුකෙක් ආපුවම ගම්මුත් ආගන්තුකයාට සලකන්න පෙළඹෙනවා. ආගන්තුකයාත් ඒ තමන්ගේ තියෙන ධර්ම කොටස් මේ හදා බෙදා ගැනීම සිදුුනේ චාරිකාව හරහා. ඉතින් මේ චාරිකාව මහා කරුණාවට වැටෙන වැඩක්. තමයි ලබා ගන්න ලද මහා ප්‍රඥාව චාරිකාවේදී අනික් අයත් තමක බෙදා ගැනීම කරනවා. ඒ නිසා මේ මාර්ගයට පෙළඹීම කියන එක පැවිද්දත් එක්ක සමීපෝගී වැඩක්. ඒ ගමනේ යනකොට කර්මණී කරගත්ත ශරීරයක් තිබුණ නැත්තම් අතරමඟදී වැඩ බහා තබන්න වෙනවා. Tamange ගමන කරගන්න හම්බ වෙන්නේ ඒක සඳහා අවශ්‍ය කරන අප්පාතංකෝ අප්පාබාධෝ කියන කායික මානසික ලෙඩ සෝක අඩු කරන ගතියත් සක්මනේ ලැබිලා තියෙන ආනිසංශයක්. ඊගාට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti. Taman කනලද බොනලද ලෙව කනලද දේවල් හොඳට දිරවීම සිද්ධ වෙනවා සක්මන් කරනකොට. ඉතින් ඒක නිසා සක්මණේ ආනිසංසවදෙන් සඳහන් කළා තියෙනවා මේ ආහාර දිරවීමේ ප්‍රශ්න. දැන් තියෙනවා ગેස්ට්‍රයිටිස් රෝග. එහෙම නැත්නම් ආම්ල වාත. ඒ ඔක්කොටම තියෙන උත්තරේ සක්මන. එහෙම නැති වුණොත් ඉතින් මල බද්දේ හරි කරනවා, බඩේ අම්ලකට පටන් අර ගන්නවා. ඒකට සක්මන් කරනවා නම් ඒ ඔක්කොම පරිණාමයටපත් වෙනවා. ඉතින් ඒක නිසා හැම වෙලාවෙදීම ගමනක් යන්න ඔය තර නෙවෙයි ඊගාට කතා කරන කෑමට ඉස්සලා පස්සේදි සක්මන කරන්නයි කියලා තියෙනවා. ඒ වගේම සරුවචන සඳහන් කරලා තිනවා චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති. යම් විදිහකට කවුරු හරි මේ සක්මන් කරනකොට හිත එකලස් කරගන්න දන්නවනම් සක්මන් කරනකොට සතිය කියන එක දන්නවනම් සක්මන් කරනකොට මේ ඉරියාපත සංදිවලදී සතිය කඩා ගන්න නැතුව යන්න දන්නවනම් ඒ කෙනාට ලැබෙන සමාධිය පරියන්කේ ලැබෙන සමාධිය වගේ නෙවෙයි. පරියන්කේ ලැබෙන සමාධිය නැගිටලා ඇද්ද කරනකොටම ඉවරයි. ඉරියව් වෙනස් කොටම ඉවරයි. දැන් මේ සක්මණේදී ඇද්ද සමාධිය ලබන්නේ ඇස් දෙක අරගෙනමයි. සමාධිය ලබන්නේම ක්‍රියාකාරකමක් කරන ගමන්. ඉතින් ඒක නිසා ඒ සමාධිය ඕන තැනකට යොදවන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ විද්‍යාරම්භ වස්තු ගැන කතා කරනකොට සක්මණ වීර්ය චෛසිකේ වඩන ක්‍රියාකාරකමක් විදිහට තමයි පෙන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා කවුරු හරි ඒකේ ආනිසංශ පක්ෂේ තේරුම් ගන්න පටන් අරගත්තා නම් සක්මනේ එයා දීර්ඝ ගමනකට යන්න සූදානම් කෙනෙක්. ඉතින් ඒක තමයි අපිට එදිනදා ගෙවල් වල පෞල් ජීවිත ගත කරන අපිට කරන්න වෙලාවක් හම්බ වෙන්නේ මොකද වෙලාවක් හම්බුනත් අපිට සුදුසු පෙතක් නැහැ. සක්මන් කරන්න පෙතක් නැහැ. එහෙම නැත්නම් එහෙම විවේකීව ඒ දේ කර කර ඉන්න හම්බ වෙන්නේ විවිධාකාර ප්‍රශ්න එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ කියන්නේ මම මගේ අර්ථකථනය කියන්නේ පෙරකල පිං නැතිකම කියලා. තමන්න පෙර පින තියෙන ශාසනය ලැබුණත්, manussත්ත්ව ප්‍රතිලාභය ලැබුණත්, ක්ෂණ සම්පත්‍ය හම්බුණත් ඒක ක්‍රියාවත් කරගන්න පෙර පින තියෙන්න ඕනේ. ඉතින් හම් පෙර පින තියෙන කෙනා දැනගන්නවා මේ මානසිකාරය පැවැත්වීම කියන එක පරියංකේ කරන එක ඇත්ත වශයෙන්ම සතියක් මේ සමාධියක් එහෙම නැත්නම් ධානා සුඛයක් ලැබෙනවා. නමුත් සක්මනේදී හම්බෙන එක තමයි ඒකට අවශ්‍ය කරන ආසන්න කාරණා වශයෙන් නැත්තම් කිට්ටුවේ මේකට බලපාන දේ. ඒක නිසා යම් කෙනෙකුට තාම පත්‍ත්‍ච නැත්තටපත් වෙන්න ඕනයි කියලා හිතලා අපත්‍ය අපත්‍ය අපත්‍යස පතිස්පතිතාය පත්‍ත්‍ච නැද්දටපත් වෙන්න ඕනයි කියලා පරියංක භාවනාව විතරක් කරුවට හරියන්නේ මේ විරිය ආරම්භය දැනගන්න ඕනේ. අපි කිව්වොත් එහෙම පරියංක ඉඳලා ඉවර සම්කලාක හිත කැඩෙනවා. එහෙම නැත්නම් හිත දුර්ල වෙනවා අපි ගියේ කතා කරා වගේ. උනාට පස්සේ පරියංකේ බැරි වුණාට මානසිකාරයේ අතහරින්න නැතුව සක්මණට ගිහිල්ලා පටන් අරගත්තොත් අපිට අලුතෙන් කතාවක් පටන් ගන්නවා වගේ. අලුතෙන් පරිච්ඡේදයක් පෙරළුණා වගේ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී පරියංකේ හරියේ නැත්නම් භාවනා අතරින් නැතුව සතිය අතරින් නැතුව ඒ වෙනුවට ඊගාවට කළ හැකි හොඳම දේ කරන්න නම් ඒ එක ඉරියව්වක පවතින සතිය වෙන ඉරියව්වකට මාරු වීමේදී මේ ඉරියාපත සංදීයේදී මේ සතිය පැවැත්වීම දන්න කෙනා දීර්ඝ මාර්ග ගමනකට ගියත් දීර්ඝ මාර්ග ගමනට යන්න ඉස්සලා සතිය පවත්වන එක තමයි අපි මෙතෙක්ලා කතා කරේ. දීර්ඝ මාර්ගයටපත් උනත් එයා ඒ මාර්ගෙදී පවා පවත්වන්න පුළුවන් සතිය පැවැත්වීමේ දක්ෂකම් දරගන්න. එහෙම නැත්නම් අපි දන්න විදිහට තියෙන භාවනා කරන්න හෙල්ලෙන්නේ නැතුව ඇත් දෙක වහන අත අපිට අතක් තියාන වාඩි වෙලා ඉන්න ඕන කියන කතාව. නමුත් සක්මණේදී එක පයක තිබ්බ සතිය ඊගා චිත්තක්ෂණේ වෙන තැනකට යන. දකුණට යන්නේ. දකුණ තිබ්බ ඊගාට වමට යන්නේ. ඊට පස්සේ වම දකුණ දෙකෙත් විලුඹට ගත්ත බර ස්වල්ප වේලාවකින් ලේ වකේ දිහාට යනවා ඊගාට ඇඟිලි දිහාවට යනවා ඒ පවතින පවතින සතිය පිහිටන පිහිටන තන අනුව දිගට නැත්නම් ස්පර්ශයේ පිහිටන පිහින තන අනුව සතිය පවත්තන වැඩේ පුරුදු කරපු කෙනාට විවිධාකාර දේවල් මුලිච්ච වෙද්දිත් ගත්ත සතියේ තාම ගැඹුරෙන් නැති වුණාට පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා ඒක හරියට මේ සාමාන්‍ය මීටර් 100 දුවනා වගේ නෙවෙයි කඩ කඩ දිවීම පුරුදු වෙනවා රිලේ රේස් එකට පුරුදු වෙනවා වගේ. එක්කෙනෙක් ගෙනත් දීපු ලීඩ් එක වටන්න නැතුව බැටන් එක මාරු කරගන්න හැටි තේරුම් අරගන්න දීර්ඝ ගමනක අනිවාර්යම අවශ්‍ය වෙනවා. ඒකට පුහුණුව තමයි මේ සක්මනේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉරියාපත සම්දිස්ථානවල සතිය පිහිටවීම නැත්තම් ගත්ත සතිය අතනෑර පවත්වීම තමයි මේ භාවනාවේ දිග ගමනකට යන එකනාගේ තියෙන ලකුණ. නැතු එක දවසේ මුළු රෑමත් එක්ක පැය 24ක් භාවනා කළ විශාල සතුටක් කනගාටුවක් සතුටක් ජයග්‍රහණයක් ලැබුවට ඒක එච්චර yaadena මතකයක් ඔලුවට ගන්නෑ. ඒක ලොකු වෙනසක් කරන්නේ ජීවිතේට. නමුත් නැවත නැවත නැවත නැවත කරන්න යනකොට තමයි අත්දැකීම එකතු වෙන්නේ. ඒ නිසා ඉරියාපත සංදි ස්ථානවලදී සතිය පිහිටීමේ කතාව තේරුම් ගන්න මග දීර්ඝ මගට බහින්නත් ඕනේ. දීර්ඝ මගට බැහැයට කලින් දීර්ඝ මාර්ගයට සුදුසුකම් වශයෙන් කය කර්මන්නේ කිරීමේ තියෙන මේ සක්මන් භාවනාවේදී පුදුමාකාර අභ්‍යාස රාශියක් ලැබෙනවා. ඉතින් ඒ අභ්‍යාස රාශිය පැවිද්දෙකුට වඩා මේ মালටි ටාස්කින් කියන නැත්නම් බොහෝ කාරණා වගේ කේම යුතුයකම් තියෙන ගිහියෙකුට ඉතාමත්ම වැදගත්. පැවිද්දකට නම් අපිට කියන්න පුළුවන් තමන්ට ඕන විදිහට කාලසටහනක් හදාගෙන මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා. හැබැයි පැවිද්දු නම් කවුරුත් භාවනා කරන්න ඒක බොරුවට හිතන්න එපා. ඒක වෙනම කතාවක්. මම අර පැවිදිලා හිටපු නිසා මම දන්නවා. කිසිම සංඝයා වහන්සේනම භාවනා කරන්නේ නැහැ. ගිහිය තරංගත් නැහැ. මේ හාමුදුරු තරහ වෙන්න එපා. මේ ගිහිය ඊට ගියන ගොඩක් වැඩ තියෙනවා. ඒ ගියන රාශියක් වැඩ තියේදී යුතුයකන් තියේදී දන්නවනේ මේකේ රහස තියෙන්නේ පරයන්කේ නෙවෙයි. මේ රහස තියෙන්නේ විපස්සනා ඥානවල නෙවෙයි. සාමාන්‍ය බුද්ධියේ දිගට මේක කරගෙන යන්න ඕනේ. ඒ කරගෙන යාම සඳහා අධධානක්ම නැත්තම් දීර්ඝ මාර්ගයට යෑම කියන එක තමයි බුදුරජාන්සේ නිදහසට ගන්නෙ. අන්නේ සඳහා කය ලෑස්ති කරන එක. අන්නේ සඳහා හිත ලෑස්ති කරනකොට එක ඉරියව්වක එක දිගට යනකොට තියෙන සතිය ආරම්භකේ සතිය හඳුල්ලා දෙන්නේ කොහොඳයි. මොනවාක්වත් කරන්නේ නැතුව, හෙල්ලෙන්නේ නැතුව, චේතනා කරන්නේ නැතුව, කතා කරන්නේ නැතුව වෙන දේ දිහා බලනින්නේ. ඒ තමයි අපි පරයන්කේදී මානසිකාර්යය පවත්තන්නේ. ඒකෝට මානසිකාර්යය පවත්තන්නේ අචේතනික දෙයක් මත පමණයි. ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා. නැත්නම් සචේතනික මොනවාක්වත් නොකරන අදිෂ්ඨාන කරගෙන අචේතනික වෙන දේ දිහා බලනින්. ඉතින් ඒක හොඳ ආරම්භයක් සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. කය ආභෝග කරන්න. නමුත් ඒක මේ ඒ කය වාඩි කරවලා දෙන මේ සතිය සුඛෝපභෝගී වැඩි සාමාන්‍ය ජීවිතයක දිගට කරන්න බෑ. ඊට පස්සේ ඒක සක්මනත් එක්ක හුමාරු කරනවා. සක්මන කරන වෙලාවේදී එක වැඩක් කරන ගමන එක චේතනාපූර්ණ චේතනාපූර්වක එක වැඩක් කරන ගමන් නැත්නම් ඇවිදින ගමන් ක්‍රියාවක් කරන ගමන් ඒ ක්‍රියාවේදී සිදුවෙන වෙනස්කම් වලට සති ධාරාව දිගට පැවැත්වීමක් තක්මනේදී කරනවා. ඉතින් ඒක ටිකක් සෙල්ලක්කාරයි. නමුත් ඒක ඇල්ලුවොත් අපි හිත මේ වමේ සිට දකුණට මේ බර මාරු වෙන හැටි මගේ සාමාන්‍ය බර කිලෝ 70ක් විතර වම් කකුලේ ඉඳලා දකුණු කකුලට යනකොට දැනෙනවද බලන්න කිලෝ 70ක් මාරු වෙනවා කියලා දැනෙන්නේ නැහැ. කර්ම ශක්තිය නිසා ඒක අරගෙන යන යෑමේදී කිලෝ 70ක් තියා කිලෝ 7ක්වත් දැනෙන්නේ නැහැ. නමුත් නිකමට හිතන්න සිමෙන්ති කොටයක් වම් අතේ ඉඳලා දකුණු අතට මාරු කරන්න ගියොත් කොච්චර අමාරුද කියලා කිලෝ 50. දැන් මේක මේ කකුලේ මේ සිද්ධ වෙනවා අපිට ඒක තේරුමක් එන්නේ නැහැ. මේ කකුලේ මේ මේ වල්ලු කර දිහා ගත්තාම මේ වර්ගඟල් හතරක පහක තමයි කිලෝ 70ම හිටලා තියෙන්නේ. කකුල් දෙකේම බර හිටින්නේ නැහැ විදිනකොට. එක කකුලක හිටින්නේ. ඉතින් මේක මේ යන ගමන සික්සක් විදිහට මේ බර තල්ලු වෙලා යන හැටි මේ මිනිස්සෙක් පොළවේ ඇවිදීම මහා ආශ්චර්ය ධර්මයක්. මේ කිලෝ 70ක් අරගෙන ඇවිදින එක අපි තිරසං ඉන්න කාලේ හතරින්ම නිගියේ. දැන් බිව්වට පස්සේ දැන්ඩත් එහෙම තමයි. කකුල් හතරෙම තමයි යන්නේ. දෙකකින් ඇවිදිනවයි කියන එක අවුරුදු ලක්ෂ 40ක් ගිහිල්ලා තියෙනවලු මේ පරිණාමය ඇති වෙලා මේ දෙපා සතා එන්න. ඉච්ඡරතරම් මේ විස්මෘත විස්තෘත මේ කටයුත්ත වෙද්දී අපි දන්නේ ඇවිදිනකොට කොහොමද මේ ගමන සිද්ධ වෙන්නේ කියලා එහෙම නැත්නම් සතිය පවත්වන්න කියලා හිතන්න බෑ. මේකට සරුවචනසී තාම ලස්සන උපමාවක් දෙනවා. අපි ගත්තොත් කරත්ත රෝදයක් ගොන් කරත්ත කියන කරත්ත රෝදයක්. අපි මැද තියෙන ඒකට කියන්නේ බොස්කෙඩිය කියලා. ඒ බොස්කෙඩියෙන් අර ලී කණු හිටනවා වටේට තියෙන එකට කියනවා නේමිය කියලා. බොස්කෙඩියයි නේමියයි අතර අර 8ක් 10ක් විතර සම්බන්ධ කරන එක බොහෝම සම්බර කරලා හදාන්නේ. ඉතින් මේ කරත්තේ පෙරලෙනකොට රෝදේ යනකොට බොස්කෙඩියත් බිමත් අතර එක අරේක තමයි බර හිටින්නේ. ඒක මෙහාට යනකොට ඊගාවරේ බර ගන්නවා. ඊගාවරේ බර ගන්නවා. ඉතින් මේ දිගටම පෙරලෙනකොට අර නේමියට එන බර පොළොට ගැටිච්චාම එන බර එක අරයකින් තව අරයකට මාරු වෙන හැටි තමයි ਸਰවචාන්සේ කකුල් දෙකේ දකින්නේ. වම් කකුලේ තිබුණ බර පතුල හරහා ඉස්සරහට ගිහිලා කකුල් දෙක ඇඟිල්ල උස්සනකොට ඊගාව කකුල ගිහිලා හිටිනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙනවා කරත් විරෝධක නම් අරේ එක අර 10ක් තිබුණාට 8ක් තිබුණාට 10ක් තිබුණාට එක අරේක තමයි සතිය පිහිටානේ නැත්තම් බර සංක්‍රමණය වෙන නිසා සතියට නමක් දීලා තියෙනවා ඒකාරෝ කිය. පෙරලෙන රෝදේ මුළු රෝදේ දිහා බලන්න එපා. බර ගන්න අරේ ගැන විතරක් බලන්න. එතකොට තමයි තේරෙනවා බල සම්ප්‍රේෂණය කියන එක බල සම්ප්‍රේෂණය රේඛගත වෙච්ච ගම සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. අනිත් ඒවා වටේර තියෙන අර ඒකේ ගොනු ඇරන් දෙනවා. එකලස ඇරන් දෙනවා. ඒ වගේ අපි වම් කය පයට බර අරගෙන ඒක ඉස්සරහට තල්ලු වෙන අතරේ දකුණු පාය ගිහිල්ලා හරියටම ඒකට ඕනේ තැන පිහිටලා වම් පායේ බර දකුණු පායට ගන්න වෙලාවේදී පරිණාමය කොච්චර දුර ගමනක් ගිහිල්ලාද අපි මේක පුරුදු කරලා තියෙන්නේ. ඒක හොඳට තේරෙනවා බබෙක් ඇවිදින්න හදනකොට. එහෙම නැත්නම් කකුල උලුක්කු වෙච්ච වෙලාව. නැත්නම් කකුල කට්ටක් කනච්ච වෙලාවක අපිට තේරෙනවා පොළොවේ මෙහෙම යන්න බෑ. ඉතින් මේක හරියට තේරුම් ගත්තා නම් තේරෙනවා මේ මිනිස්සෙක් එක පයක් තියලා තව පයකට බර මාරු කරනවා කියන එක මහා විස්මිත වැඩක් මෙතන තියෙනවා. හරියට නිකන් බොරු කකුල් කාරයෙක් ඇවිදිනවා වගේ එහෙම නැත්නම් තනි කකුලේ යන්න හදනවා වගේ ගමනක් තියෙනවා. ඉතින් ඒක අපි දන්නේ නැහැ. දැන් එහෙම යන ගමන් අපි හිතමු රූපෙකුත් පේනවායි කිය. පයින් ඇවිදින ගමන් එක පාරට රූපෙකුත් පේනවා. සද්දෙකුත් ඇහෙනවා. එනතන වෙන තැනකත් වේදනාවක් දැනෙනවා. ඉතින් මේ ඔක්කොගෙම මේ අරියාදුකම් තියේදී අපි මේ ධක්මන මේ ඔක්කොම අතරමැද දත් 32 මැද දිව බේරලා ඉන්නා වගේ සක්මන එක දිගට කරගෙන යන්න පුළුවන් නම් මේකෙන් මේ පරියංකේට සක්මන් වේලා කරන පරියංකේට ආදර්ශයක් ගුණයක් ලැබෙනා විතරක් නෙමෙයි. එදිනෙදා වැඩ කරනකොට දහසකුත් එකක් චේතනා සහිතව වැඩ කරන එකට පුංචි හුරුවක් ලබලා දෙනවා. ඒක හරියට කියනවනම් ගමනක් යනකොට අපිට බලාපොරොත්තු වෙන්න බැරි අපිට පාලනය කරන්න බැරි විවිධාකාර විචල්්‍ය සාධක රාශියක් හම්බ වෙනවා gedara ඉන්නවට වැඩිය. අන්නේ විචල්්‍ය සාධක රාශිය මැද අපේ මේ මානසිකාරය හැකි තාක් දුරට පවත්තන්න සක්මණෙන් ඇති කළ දෙනවා මා විශාල මේ ගුණයක් ඒක වීරියට බර ගතිය තියෙන. ඉතින් ඒක නිසා යෝගාවචරයාගේ ගමනේ දියුණුව එහෙම නැත්නම් කියන්න පුළුවන් ගුණුව එහෙම නැත්නම් අත්දැකීම එක්ස්පීරියන්ස් කවුන්ට් වෙනවා කියලා කියන්නේ වෙන්නෙම සක්මනේ තමයි. ඉතින් යම් හෙතකොට යම් විදියකට මේ සක්මනේ යන ගමන් අපි හිතමු රූපයක් දකිනවා සද්දයක් ඇහෙනවා කියලා. එතකොට අපි නැවත සක්මනට හිත ගෙන යෑමේ ගෙන ඒමේ පරියන්කයට වැඩිය ලොකු අභියෝග රාශියක් තියෙනවා සක්මනේදී. ඉතින් ඒකෙච්චරම අපහසුයක් නැ කරගන්න පුළුවන් බවක් තියෙනවා. නමුත් ඊට පස්සේ තමයි සක්මනට ගිහලා හැරෙන වෙලාව. ඉරියාපතේ මෙහෙම කෙලින් ගිය කන අනිත් පැත්තට හැරෙනකොට අමුතුම විදිහට හිත රූප බලන්න, සද්ද අහන්න, ගන්ධ රස බලන්න පණින ගතියක් එනවා. ඉතින් ඒ නිසා සමහරව අහනවා මේ ධක්මන භාවනාව අල්ලල යනකොට මේ හැරෙන්නේ නැතුව දිගටම සක්මන් කරොත් මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ හැරෙන වෙලාවදී කැඩෙන කැඩිල්ල හොඳටම තේරෙන නිසා. ඉතින් ඒකෝට කියනවා නම් වටේට රවුමක් ඇවිදින්නේ. ට්‍රැක්ටර් එක කොළපාගනකොට වගේ. කියලා නෑ කියලා තේනම් පෙතේ අනේක තමයි. නමුත් කියලා තියෙන්නේ මොකටද මේ කැඩෙන කැඩිල්ල කෙලින්ගිය ගමන කැඩෙන කැඩිල්ල භාවනාවේ දියුණුවට අතපය හයි වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. ඒක නිසා ඒ හැරෙන වෙලාවේදී මෙතෙන් දක්වා ගෙනාවු සතිය හැරෙන වෙලාවේදී කඩා ගන්න නැතුව බිම වට ගන්න නැතුව දුර්වල කර ගන්න නැතුව ඉන්න පුළුවන් බව යෝගාවචරයට තේරුණ දවසක් එනවනම් හැරෙන එක ඇත්තටම අභියෝගයක් තමයි හැරෙන එක අරියාදි ඔක්කොගේ තමයි පේන්නේ නමුත් මේ හැරෙන වෙලාවේදී කඩා ගන්න නැතුව එන්න පුළුවන්කම තේරුම් ගත්තොත් ඒ යෝගාචරයට තේරෙනවා මේ සක්මනේදී ඇති කරගන්න ගමනේදී ඇති කරගන්න සතිය හරිම විවිධාංගීකරණය වෙච්ච සතියක්. ඇහත් වහගෙන කනත් සද්ද ඉන්නේ නැතුව කය හොල්ලන්නෙත් නැතුව කතා කරන්නෙත් නැතුව පරියන්කේදී ගන්න සතිය. ඊටාම සුකෝභෝගී තත්වයක වැඩෙන එකක්. ඊට වඩා අභියෝගශීලී ගතියක් තියෙනවා සක්මන් කරනකොට. අන්නේ සක්මනේ තියෙන සතිය පුරුදු කරගත්තොත් එයාට මේ සෙනග ඉන තැනක වුණත් කලගෝසාවක් තියෙන තැන වුණත් බේරගෙන යන්න පුළුවන්. ඒ මොකද අර ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙනකොට එන සංදිස්ථානයේදී අර ගොනුව කඩා ගන්න නැතුව යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකෙදී ඒ ਸਰවචනාංශයේ උපමාවක් දෙනවා. ඒක පුරුදු කරන කෙනාට යම් කිසි මිනිස්සෙක් රාජ රජුරවන්ට විරුද්ධ වෙලා රාජ උදහසට ලක් වෙනවා. නමුත් රජුරවන්ට පැහැදිලිවම සාක්කියක් නැහැ. හැබැයි රජුරවන්ට ඕන වෙලා තියෙන මේ මනස මරලා දාන්න මොකද මේ මනස සැකයි රජුරවන්ට. ඒතර රජුර අභියෝගයක් තියලා කියනවා මෙන්න මේ අභියෝගේ දිනුවොත් බේරනවා. අභියෝගයෙන් පෙරදුනොත් මරනවා. මොකද්ද අභියෝගේ? ජනපද කල්යාණියක් ඇවිල්ලා ප්‍රසිද්ධ වේදිකාවක ගයමින් වයමින් නටනවා. එතකොට රටේ ඉන්න ඔක්කොම ඒ సౌందර්යයට කැමති කට්ටිය ඒ වේදිකාව දිහා බල බල ඒගොල්ලොත් නටනවා. අන්නේ නටන වෙලාවේ මේ සැකකාරයාගේ ඔළුවට පොල් තෙල් කලයක් තියලා කියනවා මේ පොල් තෙල් කලේ කඳුලක්වත් හැලෙන්නේ නැති වෙන්න මේ සෙනඟ මැදි යන්න ඕනේ. කඳුලක් හරි වැටුනොත් පිටිපස්සේ ගහලෙක් යනවා බෙල්ල ගහලා ගන්න. ඒක නිසා ඔබට පුළුවන් ද ජනපත කල්යාණේ නටද්දි ගයද්දි වයද්දි ඒකත් එක්ක දඟන සල්ලාල පිරිසක් මැදින් තෙල් කලයක් කිරි කලයක් කඳුලක්වත් තල නැතුව යන. ආන්‍ය වගේ සක්මනේදී ඇති කරගත මේ සමාධිය එහෙම නැත්නම් සතිය ඊගාව පියවරට ඊගාව පියවරට වශයෙන් කර්මණ්‍ය කරගත්ත කෙනාට මේ දීර්ඝ ගමන හරි ලේසි ගතියක් තියෙනවා. ඒ නිසා මේ අද්ධානකම කියන මේ සක්මනේ පළවෙනි ආනිසන්තයත් මේ මාර්ගයේ ගමනකට යන්න තියෙන ගමනක මාර්ගයක් යන්න තියෙනවා කියලා කුසීත වෙනවා වෙනුවට මේ සක්මන් කරන කෙනාට පුදුමාකාර විදිහේ ගමනටත් නැත්නම් ගමනේදිත් සතිය පිහිටුවා ගන්න ආදර්ශිකුත් ලැබෙනවා ගමනක් යනවා කියලා කුසීත වෙන්න දෙන්නේ නැතුව ආරම්භ ධාතුවක් විරිය විරිය ආරම්භ වස්තුවක් ඇති කර ගන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා ඒ වාගේම මට හම්බුණා අවස්ථාවක් ඒ සක්මනක තියෙන වටිනාකම ඔය විශේෂයෙන්ම ඔය අපි භාවනා වැඩ පිළිලක් කරා මේ වැලිකඩ හිරගෙදර. මේට වැඩි හිටිය මට 114ක් හිටියා සෙනඟ. ඒ ඔක්කොමලා මේ මිනි මරුන් මට අහුවෙලා මරණ දණ්ඩල ලක් වෙච්ච කට්ටිය. පිරිමි හිටියේ ඒ මිනිස්සුන්ගේ කිසිම මූණේ කිසිම මේ කනගාටුදායක ගතියක් නැහැ. ඕගොල්ලන්ගේ මූණ වලට වැඩිය හරිම ලස්සනයි. හරිම පිරිච්ච ගතියක් තියෙනවා. ඉඳගන්නේ හරියට peeliyට සාදු කිව්වොත් ඔක්කොම ගානට සාදු කියනවා. තේක බෙදලා දෙනකොට එහෙම ඔක්කොම පුදුම ඩිසිප්ලින් ආමියක වගේ. ඉතින් මට අඳුර ගන්න බැරිුණා ඇත්තට කියනවා නම් මේ ජේල් ගාඩ් කවුද මේ වැඩ කරන මේ හිරකාරයෝ කවුද කියලා. ඉතින් ඒක ඇත්තටම තිබිලක් තියෙනවා මාස ගානක කලින් භාවනා කරලා තියෙනවා. භාවනා කරලා ඉවරලා මම ගිය වෙලාවේ මම දවසක භාවනාවක් කරා. ඊට පස්සේ පැය පැය දාලා සක්මන පරියන්කේ තියාලා පරියන්කේට ගියාට පස්සේ ඒ හතර දිනකට එක්කෙනෙක් කවුරු හරි බලන්න දාන්න ඕනේ. ලක්මන දන්නේත් නැහැ එකක් අනිත් එක මේ දරුණු මිනිස්සු. හැබැයි බන්දරාගාර කොමසාරිස්සුත් ඇවිල්ලා සහයෝගය දැක්වුවා. ඉතින් ඒකල වෙලා ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවදී මේ මිනිස්සු අහපු ප්‍රශ්න ටික තක්මන් කරනකොට ඇති වෙලා තිබුණ සතුටින් ඇති වෙච්ච ප්‍රශ්න ටික අහනකොට මෛත්‍රික ගිය ඔක්කොමලා කියනවා සංස කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ මේ වගේ මිනිස්සුෙකුට මේ එක සැරයක් සක්මන් කරලා මෙච්චර අත්දැකීම් ලැබිලා තියෙනවා කිය. ඒ අහන ප්‍රශ්න හරීම අදාළ ප්‍රශ්න. හරීම මේ ප්‍රායෝගික ප්‍රශ්න. ඒ තුන් හතර දෙනෙක් කතා කරනකොට එක මිනිහෙක් කතා කරලා කියනවා මේ හිරකාරේ ස්වාමීන් වහන්සේලා ඔතෙන් ඇවිල්ලා වාඩි වෙනවා තමයි බණ කියනවා තමයි. ඉතින් කියනවලු මේ භාවනා කරපල්ලා භාවනා කරපල්ලයි කියලා මොන භාවනාවක්ද සාන්ත වාඩිලා ඇත්ත කොහාගත්ත ගමන් අපි කරපු අපරාධ ටිකයි අපි එළලා මරණ එකයි තමයි මතක් වෙන්නේ. ඉතින් මේක පැහැෙන ඇතුලේ. ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේ මේ කිව්වට භාවනාවේ හිතක් එකතෙන් කරගන්නේ? ඇත්ත වෙන්න ඇති. ඕක ගණන් ගන්නසෝ භාවනා කරන්න කියන එක ඔබ වහන්සේ අනුකම්පාවෙන් කවදාක කරන්න බෑ ස්වාමීන් වහන්සේ. නමුත් මම මේ කියන්න හදන්නේ මොකද්ද? මේක සක්මන් කරනකොට ස්වාමීන් වහන්සේ මේ පළවෙනි අඩිය පොළවේ තියලා ඒක මේ පයේ ගැටෙන හැටි මට දැනෙනකොට මට ඔබ වහන්සේ කියපු නිසා හිතුණා මේක තමයි සතිය කියන්නේ කියලා. දැන් මේ පළවෙනි අඩිය තියලා ඒක අරගෙන ඊගාව අඩියට මේ සතිය යනකොට මට පේනවලු දැන් මේ සතිය පැවැත්මක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි අඩිය තුන්වෙනි අඩිය හතරවෙනි අඩිය යනකොට මට දරා ගන්න බැරි තරම් සතුටක් සංවේගයක් පහළ වුණා. ඇත්තනේ නම් වාඩි වුණා නම් මේ කවදාකවත් තබන්න බෑ. මොකද හිත දෙස් දෙනවා. ඇත්ත එක වහගත්ත ගමන් හිත කැකෑරෙන්න පටන් අර ගන්නවා. කොච්චර හිටියත් hina වෙලා අර කරපු අපරාධය සහ Tamanට විනිශ්චයක් ගිහිල්ලා නැති නේද? මරණ දඬුවම. සක්මණේදී සාංශ පියවර හතරයි මට යන්න පුළුවන් උනේ පස්වෙනි පියවරදී ඔබ වහන්සේ පිළිබඳ සතුටක් මත උනා. මේක කියන්න ඕනේ කියලා හිතුණා. මම ඒකයි මේ කියන්නේ කියලා බොහොම වේගයෙන් කතා කරලා කියනවා මොන අපරාධයක් කරලා තිබ්බත් මොන පවක් කරලා තිබ්බත් මේ වගේ සක්‍රීය ක්‍රමයට භාවනා කරලා දීලා තුන හතර කියකන යනකොට එයාටම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් උපන්දාසිට කරපු පවු නැත සතිය මිහිටපු මේ ක්ෂණේ වරක්කන්තොත් කැලණියේ නෙවෙයි. මේක ඔප්පු කරගන්න පුළුවන් නම් කාට හරි ඕනම අපරාධකාරයෙක්. එහෙම නැත්නම් ඕනම අපරාධයක් සිද්ධ වෙච්ච කෙනෙක්. එහෙම නැත්නම් මේ ගමනේදී ඕනේ අපරාධයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙන්න ඉස්සෙල්ලා වුණත් මේ සතිය පිහිටවීමේ ක්‍රමය නැත්නම් මේ බුද්ධ ශාසනයේ මානසිකාරයේ පැවැත්වීමේ ක්‍රමය සෙල්ලක්කාර විදියට එහෙම නැත්නම් ක්‍රියාශක්තියක් විදියට ක්‍රියාවත් කරනක අත්දැක්කට පස්සේ එහෙම නැත්නම් මේ මුල පුරා ගත්තට පස්සේ ඊට පස්සේ උක පවත්තන එකනේ තියෙන්නේ. අර වගේ කෙනෙකුට මුල පුරන්නත් බෑ මොකද හිත දෙස් දෙන ගතිය වැඩි. ඒ වගේම පෞල් ජීවිත ගත කරන හුඟ දෙනෙකුට නිතරම හිතේ තියෙන්නේ මේ තමන් කරගත්ත අත්තරද්දක් මොකක් කර දෙයක් තමයි ඒකට කියනවා අකුසල සමාදානයි කියලා. ඒවා විශාල කාලකන්නිකමක්. manussත් කවදාත් පිබිදෙන්නේ නැහැ. අන්තිකේ ඒ නැවත නැවත කල්පනා කරයි කියලා ඇති වැඩක් වෙන්නේත් නැහැ. ඒකට නෙවෙයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ ඔක්කොමත් තියේදී මේ සක්මන් භාවනා, පරියංක භාවනා නැත්නම් සතිය පිහිටීමක් වගේ දෙයක් ප්‍රයෝගශීලීව අඳුල්ලා දුන්නොත් එයාට තියෙන්නේ මේ ඔක්කොම කරදර කංකටළු ඇස්සේ මේ සති ධාරාව පොඩ්ඩක් පෙන්නන්න ඕනේ සංසාරේ පුරා කරගෙන ආපු මෝහ පටල එක පාරක් කපන්න පුළුවන් කියලා. එක චිත්තක්ෂණයකට. ඊට පස්සේ යාට මේක වද්දාගත්තනම් මෙච්චර තමයි කරන්න ඕනේ කියලා ඒ ඒ එක සැරයක් කපාගත්ත මේ මෝහපට තව එක චිත්තක්ෂණයක් තව එක චිත්තක්ෂණයක් වශයෙන් මේක තමයි අධධාන ගමන කියන්නේ. මෙන්න මේක දිගට පැවැත්වීම සම්බන්ධයෙන් අපි භාවනා කරන නොකරන පැවිදි උපැවිදි බෞද්ධ බෞද්ධ කාටත් එකම කුසලතාවයක් තියෙනවා. කරන්න ඕනේ මේකයි කියලා දන්නවා නම් ඕන තරම් ක්‍රම තියෙනවා. නමුත් උගෝදනේ භාවනාදී කරන්න ඕනේ මේකයි කියලා දන්නේ නැහැ. ඉතින් අර භාවනා ක්‍රමයේ කරනවා මේ කමටහන වඩනවා විපස්සනා කරනවා සමත කරනවා මොනවා කරනවද දන්නේ මේ තතිය පිහිටවන හැටි එහෙම නැත්නම් ඉස්සලා මුල පුරා ගන්න හැටි ඊට පස්සේ ඒක දිගට කරන හැටි පිළිබඳව තියෙන මේ මේ දේ ඔනට සරල කිරීමක් කියලා චෝදනා කරන්න යන්න ඕනේ මේක තේරුම් ගත්තා නම් මිනිස්සෙක් වුණාට පස්සේ මේ දේ කරන්න පුළුවන් නිසා අපිට කරන්න තියෙන්නේ ලදලද අවස්ථාවේ ගමනක් යන්න. ඉස්තර වේවා ගමනේදී වේවා ගමනෙන් පස්සේ හෝ වේවා. ලදලද චිත්තක්ෂණයේ මානසිකාර්ය පැවැත්වීමේ ක්‍රමේ තේරුම් ගන්න ගියා නම් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවා නම් අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ. යන්න ඕනේ නම් පාර ඒක තමයි යෝගාශ්‍රම සංස්ථාවේ මේ සලකුණට දාලා තියෙන්නේ අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ. ඔබට යන්න ඕනේ මෙතෙන් නම් පාර නමුත් යන්න ඕනේ ඒ කලෙලිය නැත්තම් මේක කෙරෙන්න ඕනේ මේක කියලා දන්නේ නැත්තම් අපිට මෛත්‍රී බුද්ධ සාසනය ආවයි කියලා ඒත් ඔච්චරම තමයි. ඊට පස්සේ බුද්ධ සාසනයක් ආවත් ඔච්චරම තමයි. ඒක නිසා ගමනක් තියෙනවය, ලෙඩක් වුණාය, වැඩක් තියෙනවය කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ගමනට ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් උරගාලා තියාගත්තොත් මට කය ආභෝග කරගත්ත වෙලාවේ නැත්නම් වර්තමානට හිත ගත්ත වෙලාවේදී මම කොහොමද දැන් සතිය පිටයද කියලා ප්‍රත්‍යක්ෂණය කරගන්නේ. ඒ ප්‍රත්‍යක්ෂණය කරගත්තට පස්සේ ඒක ඒක තමයි ඉතින් වැදගත්ම දේ. ඒක තමයි අපි කියන්නේ මුල පුරණොයි කියලා, මංගලාවතරණය කියලා, නැත්නම් ආරම්භය කියලා. ඒ ආරම්භ කරාට පස්සේ ඒ කෙනාට ඒ දේ තව චිත්තක්ෂණ පැවැත්වීම දෙකක් පැවැත්වීම තුනක් පැවැත්වීම කියන එක ආරම්භ කරපු එකනට ලේසි ආරම්භ නොකරන කෙනාට වැඩියි. නිකන් උදාහරණයක් වශයෙන් අපි ඊයේ ගත්ත එක අරගත්තොත් අපේ හිත පිට යනවා. අපේ හිත පිට ගිහිල්ලා අපිට හිතා ගන්න බැරි විදිහට නොසන්ඩාල වැඩ කරනවා. එක එක හිතවිලි එක එක දේවල් කල්පනා කරගෙන ඉන්නවා. නමුත් අපි ඒකට පශ්චාත්තාප වෙන්නේ නැතුව අනේ මං දැන් හිත පිට යන හරි බව දන්නේ භාවනා කරපු නිසානේ. දැන් මගේ හිත තියෙන්නේ මෙතන. නමුත් මම කලියුත්තේ අරමුණට ගන්න එකනේ කරන්න ඕනේ කියලා Taman ඉන්න නුහුරු නුපුරුදු තැන එහෙම නැත්නම් නොගැලපෙන තැන ඉඳගෙන ඒ වුණත් දන්නවා මට සතිය තියෙනවා දැන් මෙතන ගත්තා ගන්න ඕනේ කියලා අරගෙන බැලුවොත් බාධාව මොකක්වත් පේන්නේ ගත්තට පස්සේ යාට හම්බෙන්නේ සතුට ඒ ප්‍රත්‍යක්ෂය ඒවෙ තව එකක් කරන්ඩ ඒ වගේ දෙයක් කරන්න පුදුමාකාර සෙල්ලක්කාරකමක් ඇති කරනවානේ අර Tamante එක සැරයක් මේ කරගත්තට පස්සේ ඒ නිසා එක සැරයක් යොක් කරන්න ඕනේ කෙරුවට පස්සේ ඒක විනෝදාංශයට යනවා කොහේ හිත පිට ගියත් නැවත ගන්න මොකද ගන්න ගන්න හැම වෙලාවෙම ජයග්‍රහී ඇඟීමක් එනවා. ඒ වගේ අපිට මේ බුද්ධ ශාසනයේ මානසිකාර්ය කියන එක ගෑනුකමේ පිරිමකමේ හෝ පැවිදි උපවිදිකමේ හෝ බාලමහලුකමේ හෝ පැවි මේ බුද්ධහගම් අබුද්ධහගම් කමේ පිහිටලා නැහැ. ඒක මොන අවුල දාලා දුන්නත් ඒකෙන් මේ මානසිකාර්ය පවත්තන්ට ආරම්භ කරන්න හැටි කවුරු හරි දන්නවනම් ඒ මනුස්සයාට මේ නටන්න බැරි පොළොවේ ඇදයි කතාවක් නැහැ. පොළොවේ ඇදේ හැටියට අඩව් අල්ලන එකයි තියෙන්නේ. appropriate technology එක මම කොතනින්ද පටන් ගන්න කියන එක. ඉතින් හුඟ දෙනෙක් ආරම්භයේදී මේ විසම தත්ත්වයටදී මේ ආරම්භ කිරීම කරන්නේ නැත්තේ ඒක උරගාලා බලන්න නැති නිසා. උරගාලා බලන්න වෙන වෙලාවක් තමයි ගමනක් යන තියෙන වෙලාව. අපිට නුහුරු ප්‍රත්‍යත් වල මුණ දෙන්න වෙනවා. නිසා කල්යතුම හිත ලෑස්ති කරගන්න, කර්මණී කරගන්න. කර්මණී කරුවට පස්සේ තමයි තේරෙනවා. ගමනත් ලස්සනට සිද්ධ වෙනවා. මානසිකාරයත් පවත්නවා. සමහරට ගමනේදීමත් දුෂ්කර කාර්ය කරනකමනොත් සත්‍ය පවත්වන්න පුළුවන් හැකියාවක් එනවා ඕනෙම ඉතිහාසයක ඕනෙම සංස්කෘතියක වීර චරිතයක් කරගෙන කියලා බලන්න. ඕනෙම සංස්කෘතියක ඒ වීර චරිතයේ තියෙන වගේ විශේෂ භාගීය කොටසක් ඒගොල්ලෝ ගාව තියෙනවා. මේ අනිත් ඔක්කොම කර ඇරලා අනේ මට මහන්සි කියලා හතියරන වෙලාවේ අර අනිවාර්යයෙන් වැඩේ පටන් ගන්නවා. පටන් අරගත්තට පස්සේ අනිත් එක්කන වෙනකොට මෙයා ගමන ගිහිල්ලත් ඉවරයි. ඉතින් ඒ ගතිය manussකමත් එක්ක පැකට් එකේ හම්බෙන එක. ඒක මේ මානව මේකට උප්පත්තියම හම්බෙන එක. උරගා බලන කෙනා තමයි නැවත නැවත අභියෝගයට ගිහිල්ලා ඒතියෙද්දි උරගා බලන මනුස්සයා විතරයි මනුස්සයා කවුද කියලා තේරුම් ගන්න. අනිත ඔක්කොම මේ තියෙන හැකියාවෙන් 100 දෙකක්වත් වැඩ ගන්න නැතුව නිකන් මැරලා යනවා. තමන්ගේ තියෙන කුසලතා අවදි කර ගන්න නැතුව මැරලා යනවා. ඉතින් ඒකක ඒ තියෙන ඒ දුර්ලභකම චිත්තක්ෂණයක තියෙන නැත්නම් ක්ෂණ සම්පත්තියක දුර්ලභකම දුර්ලභකම බුදුජාන් වහන්සේ දන්න නිසායි මතක් කරන්නේ වැඩ තියෙනමයි කියලා කරාරින්න එපා. ඒකට ලෑස්ති වෙන්න නැත්නම් වෝමින් අප් එකක් ගන්න. එහෙම නැත්නම් කර්මණ්‍ය කරගන්න. කර්මණ්‍ය කරගත්තට පස්සේ වාහනයක් දුවනකොට දුවන වාහනේ ඩයිනමෝ එකෙන් බැටරිය charge වෙනවා. වාහනේ නතර කරලා තිබුණොත් බැටරිය discharge වෙනවා. ඒ නිසා මේ සාසනික කටයුත්තේ තියෙන්නේ යෙදී ගත කරන මිනිස්සයා දවසින් දවස දවසින් දවස ගැඹුරු ධර්ම වලට යනවා. කුසීත වෙලා පැත්තකට වෙලා ඉන්න එක්කනට මෛත්‍රී බුදුහාමුදුරුව ආවත් කොයි මේක ආවත් අපි ඉතින් තාමත් අපි මේ සංසාරේ බුදුන් දකින්න ඇති ජේතවනාරාමයට යන්නට එන්න ඇති ඒ වුණාට තාමත් සංසාරේ මොකද මේ ශක්තිය අවදි කරගන්න දන්නේ නැහැ. Taman ළඟ තියෙන හැකියාව අවදි කරගන්න දන්නේ නැහැ. ඒක නිසා එකක් තමයි මේ විදිහට බණ අහලා මේ විදිහට Taman දැන් කරලා තියෙන වැඩවලදී එන බාධාවක් කවදාකවත් මේ අරියාදුවකට බාර ගන්න එපා. ඒ බාධා වෙස්සලාගත්තු සුභාශිංසනයක් කරගන්න ඕන. එක. දෙක එහෙම කරගත්ත පිරිසක් ඇසුරු කරනවා මිසක්කා මේ චරිචුරු ගහන්න නෑ බෑ කියන කට්ටිය ඇසුරු කරන්න වීමම මගේ වචනයෙන් කියනවා නද්දකින් ඔබතන් නොදෝමකින්. එහෙම කෙනෙක් එක්ක ඉන්න වෙන එකට වැඩිය හොඳ අපාය අනේ. මේ මොනම දෙයක් හරි කරන්න ගියාම මෑ බෑ බෑ බෑ කියනවනම් අර අපි පහුගිය දවස්වල කෙරුවා මේ වැඩපුළුවක් මේ අම්බුලාවේ. ඉතන එතන යහවැත් එළු ගාලක් තිබ්බ තියෙන. ඉතින් බණ කියනකොටමත් ඒක බෑ බෑ කියන මං කෝන්න යෝගාවචරෙක් එහා පැත්තේ ඉන්නවයි කියලා. මොන දේ අවුව වැස්සොත් බෑ කියන. වැස්ස වැස්සොත් බෑ කියන. බඩගිනි ආවොත් බෑ කියන. බඩ පිරලා කියලා බෑ කියන. ගමනක් යන තියෙනවා බෑ කියන. ඉතින් ඒක බුද්ධ පුත්‍රෙක් වෙන්න පුළුවන්ද? බුද්ධ සූත්‍රිකාවක් වෙන්න පුළුවන්ද? බුදුරජාණන්සික කරලා අපිට වහසිබස් කියලා දෙන්නා වගේ යුද්ධෙට ගිහිල්ලා වහසිබස් කියලා දෙන්නා වගේ කියලා දෙනවා. එහෙම කෙනෙක්ගේ කටහඬවත් ඇහෙන්න තියන්න එපා. එහෙම කෙනාට බෑ මේ කියන්නේ කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන අතේ ඵලයව හිඟමනේ තොපට නැත වෙන සරණේ කියලා තියෙනවා. ඒ නිසා කම්මැලිකමත් එක මේක කරන්න බෑ. ඒ කම්මැලිකමේම විරි ආරම්භ වස්තුවක් කරගන්න හැටි එච්චරමයි බුදුරජාණන්සේ දේශනා කරන්නේ. මේකම කුසීත වස්තුවක්. අපි ඒ ටික සාකච්ඡා කරා සිග්නවලදී අද කියනවා ඒකම විරි ආරම්භ වස්තුවක් වෙනවා. කුසීත වස්තුවක් කරගන්න එකට අපි කියනවා අයෝනිසෝමනසිකාරය කියලා. එහිම තාර්කික විප්‍රමේ නැත්නම් රැඩිකල් විදියට කල්පනා කරලා මේකේ තියෙන වාසිය තේරුම් අරගෙන හරි පැත්තට දාගත්තොත් ඒකට යෝනිසමංස්කාරය කියනවා. ඉතින් කොයි වෙලාවෙ අයෝනිසමංස්කාරය යෝනිසමංස්කාරය වේදි කියලා කියන්න බෑ. යම් වෙලාවක ඒක සිද්ධ වුණා නම් පටන් ගත්ත මනුස්සයා නෙවෙයි නැගිටින්නේ. සම්පූර්ණම අලුත් වෙලා තමයි නැගිටින්නේ. ඊට පස්සේ ආර තියෙන හැම දෙයකම හැකි සංඥා තමයි ඉදිරියට එන්නේ. ඉතින් ඒක හැබැයි බලාපොරොත්තු වෙන්න එපා. ම්ම් බලෙන් කරන්න පුළුවන් කියලා. එහෙම කියලා අතාරින්නත් එපා. උත්සාහ කර කර ඉන්නකොට කොයි වෙලාවක හරි වතුර පිරුණා නම් වැක්කිරෙන පටන් ගන්නවා. එතකම වතුර පුරවන එකයි තියෙන්නේ. එහෙම නැතුව මේ බාගෙට වතුර තියදී වැක්කිරනවා බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒ නිසා පුරව පුරව ඉන්නකොට වෙලාවක තමයි තේරෙයි. මෙතෙක් කල නෑ බෑ කියපු පස ගහපු කෙනා අනිවාර්යයෙන්ම බුද්ධ ශාසනය කරන කෙනෙක් බාටපත් වෙනවා. යාට මේ ඉදිරියට එන කිසිම දුකක කරදරයක අරියාදුවක පෙළෙන ගතියක් නැහැ. ඒක නිකන් දුවන වාහනේ charge වෙනවා වගේ එන්න පටන් අර ගන්නවා. ඉතින් ඔය මේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වගේ කෙනෙක් දිහා බලනකොට දවසර කරන වැඩ රාජකාරී ප්‍රදේශේ. වයසයි එච්චර වයසයි. නමුත් කවම දහකවත් මොනම වෙලාවකවත් එහෙම දුර නික්ෂේපයක් බරබහා දැවීමක් නැහැ. ටිකටම දුවනවා. ඒක කොහෙන්ද මේ ශක්තිය එන්නේ කියලා දන්නේ පටන් ගන්නකොටම ඒකේ නම දන්නෙත් නැහැ. බුදුහාමුදුරුවෝ අපිට මේ වගේ දෙයක් අපිට කියලා දීලා තිනවා මේකට අත තිබ්බොත් මේකේ තියෙන උත්ප්‍රේරණ ශක්තිය කියලා මම කියන්නේ මොකද උත්ප්‍රේරණයේදී සිද්ධ වෙන්නේ ඒ උත්ප්‍රේරකය Taman වෙනස් නොවි අරකට වෙනසක් ඇති කරලා ආපහු Taman හිටපු තත්ත්වයටපත් වෙනවා කර්මස්ථානාචාර්යවරයෙක් කරන්නේ ඒකමයි බුදුහාමුදුරුවෝ කරන්නේ එච්චරමයි මොනවත්ක්ත්ම දෙන්නේ නැහැ හැබැයි මෙයාට අර තිබුණ ශක්තියට උනන්දු කරවීමක් කරලා ඊට පස්සේ යාදුවන්නේ යාගම ශක්තියෙන් ස්තුති කෙරුවට කර්මස්ථානාචාරිවරයට ඒ උත්ප්‍රේරණය කරන්න පුළුවන් ගතියක් ඒ උත්ප්‍රේරණ ගතියට ලොකු සංසේ පාවිච්චි කරා සංක්‍රමණික රෝගයක් වගේ කියන එක බෝ වෙන ලෙඩක් වගේ. කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නකොට යෝගාවචරයක් ගාව ඉන්නකොට අනිත් එක්කනත් නිකන් උනන්දු වෙන ගතියක් එනවා. කුසීත වෙලා ඇකිලෙන්න යන්නේ. ඒ නිසා බුදුහාමරෝ දකින්න හොඳයි. ඒක කිලවන්ත කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ධර්මයේ අල්ලාගත්තා නම් අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ කියලා Tamanට යන්න ඕනේ නම් පාර ඒ පාරේදී මේ වගේ පිළිසකර තියෙන සතුට තමයි අපි මේ තාක්කල් ගිය ගමන නැත්නම් මේ තාක්කල් අරගෙන තියෙන මේ අඩුම කැඩුම ටික සකස් කරගත්ත ටික නැත්නම් මේ තාක්කල් අපි උපයාගත්ත ටික ඉස්සරහට තියෙන වෙලකට වැඩිය උංගක් වටින ටික මේ අතේ තියෙන. මොකද ආරම්භ කරලා තියෙන දැන්. දැන් තියෙන්නේ ආරම්භ කරපොදී ඉදිරියට ගෙනියන්නයි. ඒක නිසා සතත අභ්‍යාසය දිගට කරනකොට එන්නේ එන්නේ එන්නේ පිබිදීම සිද්ධ වෙනවා. ඉතින් මේ පිබිදීම ප්‍රබුද්ධ වීමටමයි බුද්ධ කියලා කියන්නේ. එහෙම නැතුව මේ අලුතෙන් ලැබෙන දෙයක් නෑ මේ කුසීත වෙලා නිදිගත වෙලා තියෙන මේ හිත අවදි කරවීම තමයි බුදුජාන විශ්වය කියලා කියන්නේ බුදුන් කියලා කියන්නේ ප්‍රබුද්ධ උනායි කියලා කියන්නේ සුපබුද්ධම් පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා ඒ සංදිවාච රත්තෝච නිච්ඡම් බුද්ධගතා සති බුදුරජාණන් වහන්සේගේ ගෝලයා නිතරම සුප්ප බුද්ධම් පවුද්දන්ති පිපිතිලා ඉන්නේ සාමාන්‍ය බුද්ධියකින් නෙවෙයි පුදුමාකාර බුද්ධියකින් නිතරම මනසිකාරයේ තියෙන බුද්ධ ශාසනය. කරදර මොනවා කරන්න ගියත් ඒ අතරමැදි මම මේ බුද්ධ ශාසනය කියන ඉදිකට්ට විදගෙන විදගෙන විදගෙන විතර යන්න පටන් අරගත්තොත් මේ ලෝකේ තියෙන ඔය කියන වගකීම් යුතුයකම් කෙලස් මොනම දෙයකටවත් ඔය සතිය කඩන්න බෑ. ඒ නිසා වඩාගෙන තියෙන සතිය අර හිරකාරයා පියවර හතරක් කරන පස්වෙනි එකේදී උනන්දුනා වගේ ඊගාව නතර වෙන්න හදනකොට ඊගාව එක මට කරගන්න බැරිද? තව එකක් කරලා බලන්න බැරිද කියන ඉදිරියට කරගෙන යන්න පුළුවන් නම් එයාට මේ ගමනකට ඉස්සලා කරගන්නා වූ මේ කර්මණී භාවය නිසා ගමනත් නිම කරන්න පුළුවන් වෙයි. ගමනත් මානසිකාරයේටම භාවනා උපක්‍රමයක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. සීළු දිනාට තමන් කරගෙන ගිය වැඩේ වෙනදාට වඩා ප්‍රබෝධයකින් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා